හොඳයි. එහෙනම් කවුරුත් හොඳින් ශාවදාන වහන්න. අප ගියවර මෙයට ප්‍රකාශ කළේ ධම්මපදයේ දේශනා මාලාවේ ඊළඟ දේශනාව වශයෙන් උත්ථානේන ප්‍රමාදේන සංයමේන ධමේන ච දීපං කෛරාත මේ ධාවේ යන්නෝ ගෝනාභිකීරති කියන ගාථාව ආශ්‍රයෙන් ධම්ම දේශනයක්. උත්ථානේන ප්‍රමාදේන උස්සාහෙන් සා ප්‍රමාදයෙන් යුතුව සංයමේන ධමේන ච සංයමයකින් සහ ඉන්ද්‍රියෙන් දමනයකින් යුතුව කටයුතු කරන දීපං කෛරාත මේධාවේ යන්නෝබෝ නාභිකේරති ඥානවන්ත තනත්තා පඤ්ඤාවන්ත තනත්තා විසින් කාමෝග භවෝග දික්ඛයෝග අවිජ්ජාෝග කියන ඕග ධර්මයන්ට යටනවන දූපතක් කර ගන්නවා කියන එකයි ඒ සාමාන්‍ය අර්ථය. දීපං කෛරාත මේධාවේ යන්නෝ ගුණාභිකේරති හා සම්බන්ධ වෙන විස්තරයක් දැක්වෙන සූත්‍රයක් තියෙනවා දීගනිකායේ චක්කවර්ති සූත්‍රය කියලා. ඒ සූත්‍රය අස්වෙනුයි මේ දේශනාව අද අපේ ඉදිරිපත් වීමට බලාපොරොත්තු වන්නේ. එහි දැක්වෙනවා අත්ත දීපා වික්කවේ විරත අත්ත සරණ අනඤ්‍ය සරණ ධම්ම දීපා විරත ධම්ම සරණ අනඤ්‍ය සරණ මහණෙනි ආත්මයේ දීපයක් දූපතක් කරගෙන වාසය කරන්න ආත්මයේ සරණ වෙන සරණක් නැහැ. ධම්මයේ දූපතක් කරගෙන වාසය කරන්න ධම්මයේ සරණ ධම්මයේ හැර වෙන සරණක් නැහැ කියන එක එහි දැක්වෙන සාමාන්‍ය සිංහල අදහස. මෙහි ආත්මය කියන වචනේ බුදුරජාණන් වහන්සේ විසින් වදාරා ඇත්තේ එහි සාමාන්‍ය විවහාරික අර්ථය දැක්වීම සඳහා නෙවෙයි. ඇත්තෙන්ම ආත්මයක් නෑ නමුත් බුදුරජාණන් වහන්සේ ආත්මය කියන වචනේ පාවිච්චි කළා. ඇත්තෙන්ම මම කියලා කෙනෙක් සත්‍ය වශයෙන් නෑ. නමුත් මම කියන වචනේ උන්වහන්සේ ප්‍රකාශ කළා. සම්මුතිය ඉක්මවා උන්වහන්සේ කටයුතු කළේ නැහැ වචන ප්‍රයෝහාර කළේ නැහැ එම නිසා උන්වහන්සේ අරණ විභංග සූත්‍රයේ දක්වනා මෙහෙම පාඩයක් ජනපද නිරුත්තෙන් නාපිටිමේශය සමඤ්ඤං නාසි ධාවය කියලා. ඊ ප්‍රදේශවල පවත්නා වූ යම් යම් දේවල් හඳුනා ගැනීම සඳහා ව්‍යවහාර කරන ඒ වචන අභිනිවේශ කරන්නට එපා කියන එකයි ජනපද නිරුත්තෙන් නාභිනිවේශය කියන එකේ අදහස. යම් යම් ජනපදවල එක් එක් දේවල් සඳහා පාවිච්චි කරන වචන වෙනස් වෙනවා සමහර අය අපගේ ප්‍රදේශයේ තියෙන වචනේ උසස් එකක්ය අන් අය පාවිච්චි කරන වචනේ පහළ එකක්ය ආදී වශයෙන් ඒවා අභිනිවේෂ කිරීමක් කරනවා ඒවා කරන්නට හොඳ නැහැ. ඒ වගේම සමඤ්ඤා නාද්ධාවේය සම්මුතිය අතිධාවනය කරලා ඉක්මවා ගිහිල්ලා කතා බහ කරන්නට හැසිරෙන්නට හොඳ නැහැ. ඒක නිසා භාවනා කරන යෝගාවචරයන් විසින් සම්මුතිය ඉක්මවා යන්නේ නැතුව එදින්දා ජීවිතයේදී කටයුතු කරන්නට උත්සාහ කරන කිතාමත් සුදුසුයි. එසේ නොකළොත් එම සාමාන්‍ය ලෝක ජනතාව අපට බැරදී ආකාරයෙන් දෝෂාරෝපණ පටවන්නට නැත්නම් දෝෂාරෝපණ කරන්නට අවස්ථාව තිබෙනවා. මේදී ධම්මදීපා භික්ඛවේ විහෙරත ධම්මසරණ අනන්‍යසරණ කියන කියන තැන ධර්මයේ කියන එකෙන් අදහස් කරනු ලබන්නේ ත්‍රිපිටකය පිළිබඳ හසල දැනුමක් ලබාගෙන තිබීම නෙවෙයි. ත්‍රිපිටකයම කටපාඩම් කරගෙන සිටියත් ඒ පිළිබඳ ඉතා ගැඹුරු හසලෝ අවබෝධයක් ලබාගෙන සිටියත් ඒ අන්නයට කියා දීමට තරම් ශක්තියකින් යුතුව කෙනෙක් සිටියත් ඒ අයට ඒ ධම්ම ධම්ම ඥානේ ඒ ධම්ම අවබෝධය නැත්නම් ඒ ධම්ම දැනුම පිළි ධම්ම තුළින් කාමෝගාදී ඕෝගේ ධර්මයන් යට කරන්නට හැකියාවක් ලැබෙන්නේ නැහැ. එම නිසා මෙහිදී ධර්මයේ කියන එකෙන් අදහස් කරනු ලබන්නේ ඒ කාමාදී ඕකයන් යට කරන්නට පුළුවන් වූ ධර්මයේ ඒ අංකිෂයක් නෙවෙයි සෝවාන් මාර්ගයේ සෝවාන් ඵලය සකදාගාමි මාර්ගයේ සකදාගාමි ඵලය අනාගාමි මාර්ගය අනාගාමි ඵලය අරහත් මාර්ගයේ අරහත් ඵලය සහ නිර්වාණය කියන නවලෝකෝත්තර ධර්මයේ මේ නවලෝකෝත්තර ධර්මයේ සරණ කොටගෙන වාසය කරන නවලෝකෝත්තර ධර්මයේ හැර වෙන සරණක් නැහැ කියන එකයි ධම්මදීපා විහෙරත ධම්මසරණ අනන්සනා කියන එකේ සාමාන්‍යයෙන් සිංහලෙන් කියන්නට තිබෙන අර්ථය මෙන්න මේ නවලෝකෝත්තර ශ්‍රී සද්ධම්ම රත්නය අවබෝධ කර ගැනීම සඳහා යම් කිසි ක්‍රියාමාර්ගයක් අනුගමනය කළ යුතු නම් අන්න ඒ ක්‍රියාමාර්ගය හැඳින්වීම සඳහායි මෙම සූත්‍රයේ අත්තදීපා වික්කවේ විහෙරතාදී වශයෙන් ආත්මය දූපතක් කරගෙන වාසය කරන්න කියලා ප්‍රකාශ කළේ. එහි ආත්මය කියන එකේ අදහස එහෙමනම් නවලෝකෝත්තර ශ්‍රී සද්ධම්ම රත්නයේ මාර්ගඵල නිර්වාණ සාක්ෂාත් කිරීමට හේතු පාදක වන මාර්ගය කියන එකයි. ඒ බුදුරජාණන් වහන්සේ මෙලෙසින් ප්‍රශ්නයක් විමසලා ඒ ප්‍රශ්නෙට ඒ ආකාර ඒකට පිළිතුරු මහසේ විසින්ම වදාරනවා අතංච පනදික්කවේ බික්කෝ අත්තදීපෝ විහෙරතේ අත්තසරණෝ අනඤ්‍යසරණෝ ධම්මදීපෝ ධම්මසරණෝ අනඤ්‍යසරණෝ කෙසේනම් මහණෙනි භික්ෂුවක් විසින් අත්තදීපෝ විහෙරත ආත්මය දූතක් කරගෙන වාසය කරනවාද නැත්නම් ආත්මය සරණ කොටගෙන වෙනසක් නොදක ධර්මයේ සම්න කොටගෙන ධර්මයේ හැර වෙනසක් නොදක වාසය කරනවාද කියන ඒ පිළිතුරට උන්වහන්සේ ඒ ප්‍රශ්නයට උන්වහන්සේ දුන්න පිළිතුර තමයි ඉද බික්කවේ බික්කෝ කායි කායන් පස්සේ හිරතේ අත්තාපේ සම්පදානෝ සතිමා විනී ලෝකේ අවිජ්ජා දෝමනසං වේදනාසු වේදනානුපස්සේ විහෙරතේ ආසාපේ සම්පදානෝ සතිමා විනේ ලෝකේ අභිජ්ජා දෝමනස්සං චිත්තේ චිත්තානුපස්සේ විහෙරතේ ආසාපේ සම්පදානෝ සතිමා විනේ ලෝකේ අභිජ්ජා දෝමනස්සං ධම්මේසෝ ධම්මානුපස්සේ විහෙරතේ ආසාපේ සම්පදානෝ සතිමා විනේ ලෝකේ අභිජ්ජා දෝමනස්සං ඒවං කෝපන බික්කවේ බික්කෝ අත්ත දීපෝ විහෙරති අත්ත ජර්ණෝ අනඤ්‍ය සරණෝ ධම්ම දීපෝ ධම්ම සරණෝ අනඤ්‍ය සරණෝ මේ ශාසනයේ භික්ෂුවක් භික්ෂුව කියන වචනේ බුදුරජාණන් වහන්සේ විසින් ව්‍යවහාර කරන්නේ භික්ෂු සංඝයා සඳහාම නෙවෙයි භික්ෂු භික්ෂුණී කියන උපාසක උපාසිකා කියන සිව්වන පිරිසම අරමුණු කරමින් එනිසා භික්ෂුව කියන වචනේට යෝගාවචරය කියන වචනේ යොදාගත්තොත් මෙම ශාසනයේ යෝගාවචරයේ කායන් ප්‍රශ්න වඩන ආතාපේ කෙලස්තාවන වීරයෙන් යුතුව සම්පජානෝ සතිමා සති සම්පජානයෙන් යුතුව විනීය ලෝකයේ අභිජ්ජා දෝමනසන් මේ ලෝකයේ පිළිබඳ තමාගේ පංචස්කන්ධ ලෝකයේ සබාහිර පංචස්කන්ධ ධර්මයන් පිළිබඳව පවත්නා වූ ඇලීම් ගැටීම් දුරු කරමින් ඒ ආකාරයෙන් කායේ කායાનුපස්සනාව වඩනවා එලෙසින්ම වේදනානුපස්සනා වඩනවා ඊ ආකාරයෙන්ම චිත්තානුපස්සනාව ධම්මානුපස්සනාවත් වඩනවා මිසී සතර සතිපට්ඨාන ධර්මයන් ප්‍රගුණ කරන කෙනෙක් ධර්මයේ ශරණ කොට වාසය කරනවා ධර්මයේ ශරණ හැර වෙන සරණක් නැති ඒ නවලෝකෝත්තර ධර්මයේ සාක්ෂාත් කරනවා කියන එක තමයි එයින් දැක්වෙන්නේ ඊට පස්ව ඒ චක්කවර්තිසෝත්‍රයේ දැක්වෙනවා ගෝචරේ වික්‍රේ චරත සකේ පෙත්තිකේ විශේෂ ගෝචරේ වික්‍රේ චරතං සකේ පෙත්තිකේ විශේෂ න ලච්ඡති මාරෝ ඕතාරං න ලච්ඡති මාරෝ ආරම්මණං මහණෙනි ගෝචර භූමියේ ශේෂරන්න තමාගේ පියාගේ ශේත්‍රයේ ශේෂරන්නසේ ගෝචර භූමියේ තම පියාගේ ශේත්‍රයේ ශේෂරන විට න ලච්ඡති මාරෝ ඕතාරම් මාරයට දැස ගැනීමට අවකාශයක් ඉඩක් ලැබෙන්නේ නැහැ න ලච්ඡති මාරෝ ආරම්මණම් මාරයට අරමුණක් ලැබෙන්නේ නැහැ මේ අදහසත් ඒ වගේම ඊට ප්‍රතිවිරුද්ධ අදහසක් දැක්වෙන සූත්‍රයක් තියෙනවා සංයුත්තනිකායේ සපුනබ්බ සූත්‍රය කියලා. එහි මෙලෙසින් දැක්වෙනවා මාබික්කේ අගෝචරේ චරිත පරවිෂේ අගෝචරේ බික්කේ චරතම් පරවිෂේ ලච්ඡති මාරෝ තාරං ලච්ඡති මාරෝ ආරම්මණං මහණෙනි අගෝචර වූ භූමියේ සැරිසරන්නට එපා අන්නයගේ ක්ෂේත්‍රයන් ඉස්සරසරන්නට එපා එසේ අගෝචර වූ අන්‍යයන්ගේ ක්ෂේත්‍රයන් ඉස්සරසරන විට ලක්ෂිතේ මාරෝ ඕතාරම් මාරයාට අවකාශයක් ලැබෙනවා ඉඩක් ලැබෙනවා බැස ගැනීමට නච්චති මාරෝ ආරම්මණම් මාරයාට අරමුණක් ලැබෙනවා අල්ලා ගැනීමට කෝච වික්‍රේ වික්ුණෝ ගෝචරෝ පරවිසයෝ යදිදම් පංචකාම ගුණා චක්ඛුඤ්ඤා රූපා ඉත්තාකන්තා මනාපාපී රූපා කාමෝපසංහිතා රජනීය ආදී වශයෙන් ඊට පසු බුදුරජාණන් වහන්සේ කරුණ දක්වනා මොකද්ද බික් මහණෙනි භික්ෂුවකට යෝගාවචරයේකට අභූචරෝ පරවිෂේ නැත්නම් සමාංගයේ ශේත්‍රයෙන් අන්‍ය වූ විෂය කියන්නේ අන්‍ය ශේත්‍රය කියන්නේ ඒ තමයි පංචකාම ගුණ පංචකාම ගුණික රාගය චක්ඛුඤ්ඤා රූපායිත කන්තාමනාපයිෂ්ඨෝ කාන්තෝ මනාපෝ වැසට පෙන රූප තියෙනවා ඒ රූප ප්‍රිය ජනක රූප සජනීය සිත ඇලෙන බැඳෙන රූප තියෙනවා. මේ රූප තුලින් ලැබෙන ආස්වාදයේ විඳිනා, ඊමෙන් ලැබෙන ආස්වාදයේ ඇදී ගැදී වාසය කරනවා නම් ඒක ඇස්ස පිනවීම තුලින් ඇති වෙන පංචකාම ගුණික රාගයයි. ඒ වගේම සෝත විඤ්ඤාය ශබ්දා ඉත්තා කන්තා මනාපාපේ රූපා කාමෝප සංහිතා රජනීය කනට ඇහෙන ප්‍රිය ශබ්ද තියෙනවා ඉෂ්ඨෝ කාන්තෝ මනාපෝ ප්‍රියෝ ශබ්ද ඒ වගේම සිත ඇලෙන බැඳෙන ශබ්ද ඒ වගේම නාසයට දැනෙන ප්‍රිය සුවඳ, දිවට දැනෙන ප්‍රිය රසවර්ග, කයට දැනෙන ප්‍රිය ස්පර්ශ තිබෙනවා. ඉස්තයි කාන්තයි මනාපයි ප්‍රියයි ඒ වගේම ඒවා තුළින් තමාගේ සිත බැඳෙනවා, ඇලෙනවා. මෙන්න මේ වාගේ මේ පංචකාම වස්තුන් කෙරෙහි ඇලිලා බැඳලා වාසය කරනවා නම් එමෙන්න කෙනෙකුට මායාට පහසෙන් අවතීර්ණ වන්නට පුළුවන් මායාට ආරම්මණයක් ලැබෙනවා. ලච්ඡති මාරෝ කෝතාරං අන්ති ලච්ඡති මාරෝ ආරම්මණං උන්වහන්සේක් වෙනත් අවස්ථාවකදී දක්වනවා යංකෝ භික්ඛවේ මේ පංචකාම ගුණේ පටිච්ච උප්පජ්ජති සුඛං සෝමනස්සං ඉදං උච්චති කාම සුඛං මීලසුඛං පුදුජන සුඛං අනරිය සුඛං ආසීතබ්බන්න දබහවේතබ්බන්න බහුලීකතබ්බං පාහිතබ්බං ඒතස සුඛස්සාති වදාමි කියලා පාඩයක් මහණෙනි මේ පංචකාම ගුණේ නිසා උපදින සුඛයක් සෝමනස්සයක් තියෙනවා නම් ඒ සෝමන සුඛේ සෝමනස්සේද කියන්නේ කාම සුඛේ කියලා ඊට වඩා වෙනත් වචනයක් කියනවා මේ ලෙසකන් අසුචි සුඛේ කියලා. පුදුජන සුඛං පුත්තජනයන් විශේෂීවණය කරන සුඛයක් ඒ වගේම අනවියසකම් ආර්ය භාවයට පත් වූවන් විසින් අනාර්ය පුද්ගලයන් විසින් සේවනය කරන ලබන සුඛයක් නාසේ තබ්බන්න භාවේ තබ්බන්න බහුලී කත්තබ්බන් ඒ කාමසුඛය ආශේයතනය කරන්න හොඳ නෑ භාවිතා කරන්න හොඳ නෑ නැවත නැවත නැවත නැවත වඩමින් බහුලීකරණය කරන්න හොඳ නෑ භාවිතබ්බන් ඒතස් සුඛස්සාතේ වදාමේ ඒ සුඛයට දිය යුතුයි කියලා බුදුරජාණන් වහන්සේ වදාළේ ඇයි අපි මේ කාමස්පේද දේවේත්තේ කියන කරුණ තමගේ හදවත තුලින්ම තමන් අවබෝධ කරගත යුතුයි. මේ විශේෂයෙන්ම දුක්ඛ සත්‍ය පිළිබඳ ගැඹුරු සාපල ලබෝදයක් තිබෙනවා නම් අතීත සංසාරයේ තමා කුප්පමණ දුක් විඳලා තිබෙනවද මේ දුක විඳීමට හේතු වෙන්නේ කුමක්ද කියන දුක්ඛ සම්දේ වූයේ කුමක්ද කියන කරුණ අවබෝධ වෙලා තිබෙනවා නම් මේ කාම සුඛයට බිය වේතුයි කියන කරුණ નિરાයාසින්ම තමාගේ සිත තුළින් දැනට වෙනවා අතීත සංසාරයේ නිමක් නැති සංසාරයක් කල්ප සංඛ්‍ය බල සංඛ්‍ය බල සංඛ්‍ය බල ගණන් ඈත ඈත අතීතයේ සිට අප මේ දිවගෙන ඉපදී ඉපදී මෙරි මෙරි සසර දුක් විඳින්දා රැඳෙන්නේ ඒ කාල පරිච්ඡේදයේ තුළදී අපේ සතර අපායේ අවීච ආදී මහා නරකාදී වල ඉපදුණු බාහිර ගාන පොළවේ දැනිකට ගන්නවත් බැරි එහි ඒ නරකාදී වල දුක් විඳපු කාල පරිච්ඡේදයේ කල්ප ගණන් වලින් මත්යා නිම කරන්නට බෑ. ඒ තරම් දීර්ඝ කාලයක් ඒ තරම් අති දරුණු අවේක්‍යාදී නරකාදී වල තියෙන දුක් අපි අනුභව කළා. ඊට අමතරව ප්‍රේත ලෝක වලට ගිහිලා කල්ප ගණන් තිස්සේ අනන්ත අප්‍රමාණ ප්‍රේතාත්ම භාවයන් ලැබලා විවිධ ප්‍රේතාත්ම භාවයන් ලැබලා අතිශයින් දරණ දුක් පීඩා වින්දා. පොළවේ වැලිකට ගානටත් වැඩිය බාර ගානක් අපි ප්‍රේතයන් වෙලා මේ සංසාරේ ඉපදලා තිබෙනවා. ඒ වගේම ත්‍රිසන් ලෝකයේ අපි අනන්ත ප්‍රමාණ වාරයක් ඉපදිලා තියෙනවා. උන්වහන්සේ දක්වන ඌරෙක් වෙලා ඉපදුනාට පස්සේ මහණෙනි උඹලා ඌරගේ බෙල්ල කපනකොට ගිය දේ ප්‍රමාණයකට කළා නම් මේ මහා සාගරයේ ජලයට වඩා ඒලේ වැඩි කියලා. හිතලා බලන්න එකම ඌරෙකු පිලා ඉපදිලා ඌරගේ බෙල්ල කපනකොට ගිය දේ ප්‍රමාණය මහා සාගරයේ ජලයට වඩා අධික නම් අපි සංසාරේ කුයිතරන්නම් කාල පරිච්ඡේදයක් කුයිතරන්නම් වාර ගන්න ඌරම් වෙලා මේ පිළිලා තියනවාද කියලා. අරකොන් වෙලා ගිය බෙල්ල කපන විට ගිය ලේ ප්‍රමාණය කුකුලන් වෙලා බෙල්ල කපනකොට ගිය ලේ ප්‍රමාණය ඒ වගේම බැටළුවන් වැනි සත්යන් වෙලා බෙල්ල කපනකොට පමණ ගිය ලේ ප්‍රමාණය එකතු කළා නම් මෙහෙම ඒ එකිනෙක අවස්ථාවේදී ඒ ලේ ප්‍රමාණය මහා සාගරයේ ජලයේ ඉක්මවා යන බව ප්‍රකාශ කළා අපි නූපදුණු ජීව සම්භාවයක් නැහැ. මෙසිකිලි බලවල පණුවන් දෙසින් පවා අපි ඉපදිලා තියෙනවා. නොඑක ආකාර දුක් ගැට කම්කටොළු මැදේ දුක් ඒ නොඑක අනන්ත අප්‍රමාණ දුක් තිස්සන් ලෝකේ අප වින්දා. අපට අද ඒවා මතක නැති වුණාට අපිට ඒ වස්සේ දැන අපේ ගැන අවබෝධයක් ඇති කර ගන්නට පුළුවන් ශක්තිය ලැබෙන්නට ඕනේ. මනුෂ්‍ය ලෝකෙත් ඉපදුණු වාර ගන්න සීමා කරන්නට බෑ මෙතෙක්යි කියලා මේ මනුෂ්‍ය ලෝකයේ මේ අන්තපස්සම සහිතව සියලුම දේවල් වලින් යුතුව කිසිවක අඩුපාඩුවක් නැතිව නැතිව ඉපදුණු වාර ඒ තරම් නෑ. අපි බොහෝ විට ඉපදලා තියෙන්නේ ඇස් නැතුව, කන් නැතුව, අත්පා අගියට වැඩ කරන්නේ නැතුව, කොරව, ගිහිරිව, අන්ධ විකලව, අංග විකලව මේ ආදී විවිධ දුක් සහිත ආත්ම භාවයන් අපි ලබලා තියෙනවා. ඉපදින්නට ගිහිල්ලා අනන්ත ප්‍රමාණ දුක් වින්දා ජරාවටපත් වෙලා අනන්ත ප්‍රමාණ දුක්ඛයට බින්දා ඒ වගේම නුයික් ආකාර රෝග විශේෂිත පතල දක්වා අනන්ත ප්‍රමාණ රෝග පීඩා වලින් අපේ සංසාරේ පුරා දුක් විඳලා තියෙන මරණ දුක් අනන්ත ප්‍රමාණවත් වින්දා ඒ වගේම අපේ සංප්‍රයෝග දුක් ප්‍රිය විප්‍රයෝග දුක් කැමැති දෑ නොලැබීමේ දුක් මේට අමතර මේ පංචස්කන්ධ ධර්මයන් රැක් ආරක්ෂා කිරීමට නඩත්තු කිරීමට නැලවීමට පිනවීමට සැනසීමට කරපු විදපු දුක් ප්‍රමාණය කියා නිම කරන්නට බෑ මේ ආදී වශයෙන් තමා කල්පනා කරලා බලන්නට ඕන අතීත සංසාරේ පුරා කුයිතරම්නම් දුක් ගැහැට කරදර කම්කටොළ වලට අපි බඳුන් වුණාද මේ සියලුම දුක් අපි ඒක රාශී කරලා එක තැනකට එකතු කළොත් එහෙම Tamanට තේරෙන්න ඕනේ මං සංසාරේ පුරා විඳපු දුක ලැබීමට මේ විශ්වයේ වත්තේ මදි නේද කියන කරුණ සමාගයේ හදවත තුලින්ම මතුවලා පේන්නට ඕනේ. එහෙම පේනකොට දුක්ඛ සත්‍ය පිළිබඳ අවබෝධයක් ලැබෙනවා පමණක් නෙවෙයි. ඒ දුක ලැබීමට හේතුනේ කුමක්ද? මේ ඇස පිනවන්නට ගිහිල්ලා කන පිනවන්නට ගිහිල්ලා නාසය පිනවන්නට ගිහිල්ලා දිව පිනවන්නට ගිහිල්ලා ශරීරය පිනවන්නට ගිහිල්ලා පංචකාම ගුණේ ගැළඳලා බැඳලා බැසගෙන ඒකින් ලැබෙන ආස්වාදයේ මහා ලොකු දෙයක් කියලා හිතාගෙන ඒ ආස්වාදයේ ශේෂයක් කටයුතු කිරීම නිසා අපි මේ පංචකාම ගුණික රාගය සම්පූර්ණයෙන්ම නැත්තටම නැති කළා නම් අනාගාමී වෙලා සුද්ධ වාසයක ඉපදෙන්න තිබුණා. එසේ නොවේ පංචකාම ගුණයන් පිළිබඳ ඇති වෙන ආස්වාදයේ විදීමට තියෙන ඒ කැමැත්ත ඒ ඡන්දේ නිසා මේ ආකාරයෙන් මේ සා විශාල සංසාරේ සංසාරික දුකට ඇදලා දාපු මේ පංචකාම ගුණයන් තුලින් ලැබෙන සුඛේ සෝමනස්ය ඒ විලාවේ ඇති වුණා ඒ මොහොතේ නැති වුණා නමුත් ඒ නිසා ඒවා උපාදාන ක්‍රියා නිසා කරන ලද කායික වාචික මානසික ක්‍රියා තුළින් සිදු දුක්ඛ සම්දේ තුළින් ඇතෝ සංසාර දුක කියලා නිම කරන්නට බෑ. ඒවත් කරන්න තියෙන පංචකාම ගුණික ආස්වාදයේ පුළුම් පිටක් තරම්වත් බර නැති දෙයක් නම් ඒ තුنين ලැබෙන ඒවා ආස්වාද කරලා උපාදාන කිරීම තුنين ලැබෙන දුක්ඛ ස්කන්ධය මේ මහා පුත්‍යයට වඩා විශාල එකක්. ඒතාසුළු පුරුම් පෙදක් වෙනි පංචකාම ගුණික ආස්වාදය අපේ අත්හරිනවා නම් අත්හරින්න තියෙන්නේ පුරුම් පෙදක් වෙනි දෙයක්. ඒ අත්හැරීම තුළින් ලැබෙනවා නම් නිර්වාණ ධාතුවත් මෙකීමේ ශාන්තිය සොය මේ මහා විශ්වයට උපතර වැඩි දෙයක්. මේ තරම් විශාල සංසාරක දුක් ලබා දීපු සංසාර දුකේ ගැට ගැසීමට හේතු සංයෝගයන් සංයෝජන ධර්මයන් දේශිත බෙදලා බැඳලා බැඳලා සබන් ලද ඊට තමතර අපිට සත්‍ය සොයා ගන්නට නැදී දුකය දුකම සැපක් කියලා දුක්ඛේ සුඛ සංඥා විපල්ලාසලින් ගැට ගැහිලා මුලාවෙන් මුලාවට පත් වෙලා තමන්ගේම පංචස්කන්ධ ධර්මයන් ආස්වාද කරමින් අභිනන්දනය කිරීම සිදුවත් සිදුවන්නේ බාහිර රූප, ශබ්ද, ගන්ධ, රස, පොට්ටබ්බ තුළින් ඒවා ඇති වෙනවා කියන මුලාවේ පිහිටලා ඒ රූප ශබ්දාදී අරමුණු ශ්‍රේෂ්ඨා ඒ වාමගේ ගිලගෙන බැසගෙන කටයුතු කරපු නිසා මේ විදිහට සසරෙන් සසරට භවයෙන් භවයට ගමන් කරමින් නුයේකාත්මවල ඉපදෙමින් අපි අනන්ත ප්‍රමාණ දුක් ගැහැට විඳිලා විඳිලා මේ ආවේ මේ සා විශාල දුකකට ඇදලා දාපු මේ කාමච්ඡන්දය පිළිබඳව තියෙන ඒ නැත්තම් ඒ කාම පංචකාම ගුණික රාගයෙන් ලැබෙනා වූ ආස්වාදයේ පිළිබඳව සමා බිය භාවයක් ඇත් අනිවාර්යයෙන්ම ඇති වෙන එක ඇති වෙනවාමයි ඒ ආකාරයෙන් තමයි හරියට දුක්ඛ සත්‍ය සසම්දේ සත්‍ය දැක්කනම් බුදුරජාණන් වහන්සේ විසින් භාවිතබ්බන් හේතස්ස සුඛස්සාති වදාමි කියලා වදාරලා නොතිබුණා මේ විදිහට දුක්ඛ සත්‍ය සමන්තම තේරෙනකොට මේ දුකට ඇදලා දාපු හේතුව මේකයි කියලා දකිනකොට මේක කෙරෙහි කුලී තරන්නම් මම බිය වේතද මේවා ආස්වාද කරගෙන ළඟා කරගත යුතු ජන්ම නිවී නේද කියන හැඟීම තමාගේ සිතට කා වැඩි මත වේ එනවා අන්න එතකොට තමයි Tamanට පුළුවන්කම ශක්තිය ලැබෙන්නේ මේ පංචකාම ගුණික රාගයේ තියෙන ආස්වාදයේ දැකීමෙන් ආදීන වේ දැකීමෙන් මේ ආධිනේ තියෙන මහා මහා බරපතල භාවයේ සහ ආස්වාදයේ තියෙන සුළු අල්පසු භාවයේ තේරුම් අරගෙන මේවා සිතින් ඈත් කරලා නිවන් සුව ලැබීමේ මාර්ගයේ ගමන් කිරීමට යේහිකේච වික්කේ මේ පංචකාම ගුණේ ගතිතා මුච්චතා අන අජ්ජෝපන්නා අනාදීනව දස්සාවිනෝ අනිස්සං පඤ්ඤා පරිබුඤ්ජන්ති තේ ඒවමස් වේදිතබ්බං අනයමාපන්නා බීෂණ පහම්පන්නා යථා කාම කර්ණීයා පාපිමතෝ මේ ආකාරයෙන් මේ පංචකාම ගුණක රාගේ ගතිත විලිලා මුචිත මුසපත් වෙලා අජ්ජෝපන්නා දැස්සගෙන ඊකෙම අර පැණිහැලියේ වැටිච්ච අඹලයක් බැස ගන්නාසේ ඒකම බැසගෙන අනාදීනව දස්සාවිනෝ ඒ තුලින් ලැබෙන ආදීනව දකින්නට නොහැකිව අනිස්සරණ පඤ්ඤා කිසිම ඒකින් ලැබෙන නිස්සරණයේ පිළිබඳ කාමච්ඡන්දය පිළිබඳ ඇති වෙන චන්දරාගේ අතහැරීම පිළිබඳ ඇති වෙන අවබෝධයෙන් තොරව මේ පංචකාම ගුණකේ රාගයේ යම් කිසි කෙනෙක් අනුභව කරනවා නම් ඒ අය මේ දේ බලාපොරොත්තු වෙයි මොකද්ද අනයමා පන්නා මම මහා වීෂණකකට දුකකට භාග්‍යයකට පත් වෙලා සිටින්නේ දේශනමා පන්නා දේශනයකටයි මා සත්‍යලා තියෙන්නේ යත්හා කාමකරණීයා පාපිමතෝ පෞකාර මායයට කැමැති කැමැති දෙයක් කරන්න පුළුවන් තත්ත්වයට මා පත් වෙලා සිටින්නේ කියන කරුණ තේරුම් ගත යුතුයි. යන්න එහෙම තේරෙන විට තමයි මේ පංචකාම ගුණිකේ රාගය සම්පූර්ණයෙන් සිටින් අයින් කරන්නට පුළුවන් ශක්තිය කෙනෙකුට උද්ගත වන්නේ. එම නිසා මේ පංචකාම ගුණික රාගයේ යම් කිසි කෙනෙක් බැසගත්තොත් ඒ තුළින්ම ලච්චති මාරෝ ඕතාරං ලච්චති මාරෝ ආරම්මණං කියන පරිත්‍යා බුදුරජාණන් වහන්සේ වදාරා ඇති පරිදි මායයට බැස ගැනීමට අවකාශයක් ලැබෙනවා අරමුණක් ලැබෙනවා බුදුරජාණන් වහන්සේ නිවන් පිටලා සෝත්‍රයක දක්වනා මුව වැද්දෙක් යනවා කැලේට මුවන් අල්ලාගෙන මරලා විකුණලා ජීවත් වීම සඳහා ඔහු කල්පනා කරනවා මේ කැලේ ටිකක් සුද්ධ කරලා හොඳට තනකොළ ටිකක් පවවලා වටේටම වැටක් බැඳලා ගේට්ටුවක් වගේ එකක් දාලා ගේට්ටුවෙන් ඇතුළුන ඇතුළුනාට පස්සේ මේ මුවන් ටික මම ගේට්ටුව පහලා මුවන් ටික අල්ලාගෙන මට කැමති දෙයක් කරන්නට පුළුවන් කියලා හිතලා එහෙම කටයුතු කරනවා. මේ තනකොළ ටික හොඳින් බැවෙනවා. මෝ ඇතුළට යනවා. ගුණ වැද්දා ගේට්ටුව වස්නවා. ඔහුට කැමති කැමති දෙයක් ඕනෑම මුවෙක් අල්ලාගෙන කරන්නට පුළුවන් විට මොන්ස්ටර්ස් ආයන්නට ඔහුට අවශ්‍යතාවයක් ඉන්පසු නැහැ. මෙලෙසින්ම බුදුරජාණන් වහන්සේ දක්වන මේ ප්‍රියෝ ඉෂ්ඨෝ කාන්තෝ මනාපෝ රජනියෝ සිත ඇලෙන බැඳෙන රූප සද්ද ගන්ධ රස පොට්ටබ්බ කියන ධම්මයන් ලෝකේ දීන්නේ මහණේ උඹලා සනසවන්නට පිනවන්නට නෙවෙයි අර මුවවැද්දා ඒ තනකොළ වැව්වේ අනේ මේ මුවෝ මේවා කාලා සැනසේවා ඔවුන්ගේ කුසකේ නිවා ගනිත්තා ඔවුන් සතට තෘප්තියකටපත් වේවා කියන අදහසින් නෙවෙයි කෙලින්ම මේ සත්ව අල්ලාගෙන මරාගෙන විකුණගෙන ජීවත් වීම සඳහා ඒ වගේම මේ පංචකාම වස්තුන් ලෝකේ පහළලා තින්නේ මහණෙනි ඔබලා කනසවන්නට පිනවන්නට සතුටු කරන්නට ආස්වාදයක ගිලවන්නට වේ සංසාර දුකට ඇද දමන්න සංසාර බැමි වලින් ගැටගසන්නට සංසාර දුකෙන් ගැලවෙන්නට නදී එහි මේ එහි නිමක්න කරවීමටයි කියලා බුදුරජාණන් වහන්සේ දක්වා තිබෙනවා ඒ බව මනෙන් යෝගාවචරයන් විසින් තේරුම් අරගෙන ඒ අනුව ඒ පංචකාම ගුණික ප්‍රවාදයෙන් තොර වෙලා ජීවත් වන්නට දී ආයත නොහැකි වුණත් හැකිතරම් දුරට හෝ අඩු කරගෙන ජීවත් වන්නට උත්සාහ ගත යුතුයි. ඊළඟට ඒ මා කිව්වේ මේ සපුණංග සූත්‍රයේ තියෙන අගෝචර භූමිය නැත්නම් පරවිෂය කියන කරුණයි. ඊට පස්සේ ඒ සපුණංග සූත්‍රයේ දක්වන ගෝචරේ වික්‍රේ චරත සකේ පෙත්තිකේ විසේ හතේ පෙත්තිකේ ගෝචෝ ගෝචරේ වික්‍රේ චත්තං සකේ පෙත්තිකේ විසේ නලච්චති මාරෝ ඕතාරං නලච්චති මාරෝ ආරම්මණං ගෝචර භූමියේ පියාගේ ශීස්ත්‍රේ ඇසෙන්න මානිනේසේ එසෙන විට මාරයට ඉඩක් අවකාශයක් ලැබෙන්නේ අරමුණක් ලැබෙන්නේ ගෝච වික්කවේ වික්කනෝ ගෝචරෝ සකෝ පෙත්තිකෝ විසෝ මොකද්ද මේ ගෝචර භූමිය සිය පියාගේ විෂය නැත්තම් ක්ෂේත්‍රය කියන්නේ මොකක්ද? යදිදං චත්තාරෝ සතිපට්ඨානා මේ සතර සතිපට්ඨාන ධර්මයයි. මේකමයි චක්කවත්සෝතේ දප්පන්නේ. මේ විදිහට මේ මායයට අවකාශයක් නොලැබෙන ආරමුණක් නොලැබෙන විදිහට කටයුතු කරන්නට නම් සතර සතිපට්ඨාන ධර්මයන් දිනු කරගත යුතුයි. මේ මාර කියන වචනේ ධර්මයේ සඳහන් වෙන විවිධ අවස්ථාවලදී එක් අවස්ථාවකදී බුදුරජාණන් වහන්සේ දක්වන පංචස්කන්ධ ධර්මයන්ට මාර කියන වචනේ සංයුත්ත නිකාය රාජ සංයුතේ තියෙනවා සූත්‍ර කීපයක්ම එම සූත්‍ර රාජ කියන්නේ භික්ෂුන් වහන්සේ බුදුහාන් බුදුරන් ගහකට ගිහිල්ලා විමසනවා මාරෝ මාරෝති බන්තේ උච්චති කතමෝනකෝ බන්තේ මාරෝති මාරේ මාරේ කියලා බුදුරජාණන් වහන්සේ ප්‍රකාශ කරනවා කාටද මේ මාරයා කියන්නේ ඊට බුදුරජාණන් වහන්සේ ප්‍රකාශ කරනවා රූපං කෝ රාධමාරෝ වේදනාමාරෝ සංඥාමාරෝ සංඛාරාමාරෝ විඥානමාරෝ ආරාධ ඒ නම සාද රූපේ මාරේ වේදනාව මාරේ සංඥාව මාරේ සංඛාර මාරේ විඥාන මාරේ මේ පංචස්කන්ධ ධර්මයි මාර කියන්නේ හේතුව මේ පංචස්කන්ධ ධර්ම මම කියලා හිතාගෙන හෝ මගේ කියලා හිතාගෙන හෝ ආත්මයක් වශයෙන් හිතාගෙන හෝ ග්‍රහණය කරගෙන සංහාවෙන් බැඳලා දික්තියෙන් බැඳලා නැත්තම් මානෙන් බැඳලා තණ්හා දික්ති මාන වලින් යුතුව කටයුතු කරමින් ඒ වාට ඇලිලා බැඳලා කටයුතු කරන තැනැත්තා නැවත නැවත සසර දුකට පත් වෙනා නැවත නැවත ඉඳ දෙනා නැවත නැවත මරණයට පත් වෙනවා මේ විදිහට සංසාරික ජාති දුක් ජරා දුක් ව්‍යාධි දුක් මරණ දුක් ආදී දුක් වලට පත් කරන නිසා පංචස්කන්ධ ධර්ම වලට මාන කියන වචනේ පාවිච්චි කරනු ලබනවා. ඊළඟට අවස්ථාව වික්වස්ථාවේදී බුදුහාමුදුරෝ ප්‍රකාශ කළ අபிසංඛාර මාර්ගය සැස්කිරීමටත් මායයි කියලා. රූපං රූපත්ථා සංකතං අபிසංකරන්ති වේදනම් වේදනත්ථා සංකතං අபிසංකරන්ති සංඥා සංඥත්ථා සංකතං අபிසංකරන්ති සංඛාරේ සංඛාරත්ථා සංකතං අபிසංකරන්ති විඥානම් විඥානත්ථා සංකතං අபிසංකරන්ති රූපය උපාදාන කරගෙන රූපේ පීඩ රූපයක්ම ලැබෙන දේවල් මේ රැස් කරන්නේ එලෙසින්ම වේදනාව උපාදාන කරගෙන වේදනාවේ පීඩ වේදනාව ලැබෙන දෙයක්මයි මේ රැස් කරන්නේ මේ ආකාරයෙන්ම සංඥා සංකාර විඥාන උපාදාන කරගෙන ඒ වගේම දැසගෙන ඒවාම ඒ වේදනා සංඥා සංකාරම ලැබෙන දේවල්මයි මේ සංස්කාර සැස් කරන්නේ ඒකයි සංස්කාර කියලා කියන්නේ මේ අபிසංස්කාරත් මායයන් වශයෙන් ගතලකන්නේ බුදුරජාණන් වහන්සේ විසින් හේතුව මේ ආකාරයෙන් අවිද්‍යාව පත්‍ය සංඛාර අවිද්‍යාව තුලින් සිදුවන මේ සංස්කාර ධර්මයන් වස්ත්‍රේම නිසා නැවත නැවත පුනත් භවය ගෙන දෙනවා නැවත නැවත පුනත් භවය ගෙන දෙනවා කියන්නේ නැවත නැවතත් මරණාදී සංසාරක දුක් අනුභව කරන්නට සිටීමයි. ඒ අනුව බලන විට අபிසංඛාර කුසල අකුසල කම්ම සංස්කාර රැස්වීම විශේෂයෙන්ම පුනර්භවය නැවත පැදීම ගෙන දෙන සංස්කාර රැස්වීම තමයි අபிසංඛාර මාර වශයෙන් ගණන් ගනු ලබන්නේ. ඒ අபிසංස්කාර නිසා සංසාර දුකට නැවත නැවත දිලමන නිසා ඒත මාර්ග කියන වචනේ කියම සුදුසුයි. ඊළඟට කෙලෙස් වලට මාර්ග කියන අකිලේස් මාර්ග කියලා. විශේෂයෙන්ම රාගයේ, දේශයේ, මෝහයේ ආදී විවිධ ක්ලේශ ධර්ම තිබෙනවා. මේ ක්ලේශ ධර්මයන් නිසාම ලෝක සත්‍ය දුක්ගතිගාමී වෙලා නැවත නැවත සංසාරයේම පරිවිදී දුක් විඳිනවා. සතරින් ගොඩ වෙන්නට බෑ කෙලෙස් හිත තුළ තිබෙන සාකල් සම්පූර්ණයෙන්ම නිකලෙස් භාවයට පත්වන්නේ රහත් වූ කෙනෙක් පමණයි. නැවත ඉදීම ඔහුගේ එවැනි රහත් වූ කෙනෙක් වෙන්නේ කෙනෙකුට ලැබෙන්නේ නැහැ කවදාවත්. එම නිසා මේ නැවත ඉදීම සම්පූර්ණයෙන්ම නැති කරලා සිටින්නේ මේක නිසාම නැවත නැවත ඉදීම ආදී ඒ මහා විශාල සංසාරික දුක්ඛ කන්දේ ලබා දෙන නිසා ඒතත් මාර කියන වචනේ බුදුරජාණන් වහන්සේ ප්‍රකාශ කළා ඊළඟට මච්චු මාර මරණයට අපි මිනිහෙක් මරනවා සතෙක් මරනවා ආදී වශයෙන් කියන ඒ මරණයටත් මච්චු මාර කියන වචනේ පාවිච්චි කරනවා බුදුරජාණන් වහන්සේ දුක්ඛ සත්‍ය විස්තර කරන විට මරණය මොකක්ද කියලා අහලා ඒට පිළිතුරු වදාරන්නේ කස්සමංච වික්‍රේ මරණම් මොකද්ද මානේ මරණය කියන්නේ යාතේ සම්තේ සංසත්තානං සම්මා සම්මා සත්‍තනිකාය සුත්ති චවනතා බේදෝ අන්තරදානම් මච්චව මරණං කාල්ක්‍රියා කන්දානම් බේදෝ කලේ බ්‍රස නික්කේපෝ ඉදං උච්චති වික්‍රේ මරණං උපදිනෝ උපදිනෝ ඒ ඒ ආත්ම භාවයන්ගෙන් යම් කිසි චිත වීමක් වෙන්නීමක් බිඳී යාමක් අන්තර්ධාන වීමක් මච්චු මරණං සම්මති වශයෙන් සිදුවන මරණයක් කාලක්‍රියා කාලක්‍රියා කිරීමක් සන්ධානම් බීදෝ මේ පංචස්කන්ධ ධර්මයන්ගේ බිඳී යාමක් කලීබ්‍රස්ස නික්කේපෝ මුත්‍ත ශරීරේ පසකට දැමීමක් වෙනවා නම් ඒකට තමයි මහණෙනි මම මරණය කියලා ප්‍රකාශ කරන්නේ මේ මරණයටත් ඒක නිසා මච්චමාර කියලා ප්‍රකාශ කරනවා ඊළඟට තවත් එක කොටසක් තියෙනවා ජීව පුත්තමාර කියලා හයවෙනි දිව්‍ය ලෝකයේ පරමිත වස්වති දිව්‍ය ලෝකයේ සිටින අධිපති දෙවියා පරමිත වස්වති දිව්‍ය එයා තමයි අපේ වස්වති මාරයා කියන්නේ මේ වස්වති මා දිව්‍ය පුත්‍රයාට මාර කියන වචනේ පාවිච්චි කරන ලබනවා මේ වස්වති මාර දිව්‍ය පුත්‍රයා ගැන බුදුරජාණන් වහන්සේ විවිධ අවස්ථාවලදී විවිධ කරුණු දක්වා තිබෙනවා මේ වස්වති මාර දිව්‍ය පුත්‍රයා එදා සිටපු රහතන් වහන්සේලාට රහත් මෙහෙණින් වහන්සේලාට පමණක් නෙවෙයි බුදුරජාණන් වහන්සේටත් මේක ආකාරයෙන් කරදර පීඩා කරන්නට පැමිණි ආකාරය මාර් සංගතයේ තියෙන සූත්‍රයේ කියවට ප්‍රතිවාට පස්ව කෙනෙකුට තේරුම් ගන්නට පුළුවන්. උන්වහන්සේ දක්වන ආයත දක්ගම් බිකේ ආධිපති යාන යදි ධම්මාරෝ පාපිමෝ මේ ලෝකයේ අධිපතීන් අතර අග්‍රෝ කෙනෙක් සිටිනා නම් ඒ අංකවරෙක්වත් නෙවෙයි මහන්නේ මේ පෞකාර මාර්යා කියලා උන්වහන්සේ ප්‍රකාශ කළා. මාරෝ ආදිපතේ යානං ඉද්ධායසසා ජනං මේ අමාර්ය ඉද්ධෙන් අධිපතිකම් කරනවා. ඒ කියන්නේ දිව්‍ය ලෝකයේ හැයේ සිටින සෑම දිව්‍යකටම වඩා ඉද්ධෙන් අධිපතිකම් කරනවා මාර්යා. යසසා මහා පිරිවරක් පරිවාර සම්පත්තියකින් මාර්ය අධිපතිකම් කරනවා. ඒ කියන්නේ ඔහුගේ මාර පිරිසට දිව්‍යවරු සිටිනවා. අයවිලි දිව්‍ය ලෝකයේ දිව්‍යයන් පවා සිටිනවා. ඒ වගේම බීඩාකාර මනුෂ්‍ය කොටසයන් සිටිනවා. ඒ විදිහට ඒ මාර පිළිස් මහා අසංඛ්‍ය අසංඛ්‍ය අසංඛ්‍ය ගණන් සිටින නිසා ඕ මේ මාරයා යශසිනුත් අධිපති කියලා උන්වහන්සේ ප්‍රකාශ කළා. මාර මාරවාධිපති යනන් මාරයා අධිපතිකම් කරන ජන ජ්වලිත භාවයෙන් දී දිලිසනේ බබලෙන භාවයෙන් දෙවියන් අතර ජ්වලිත භාවයෙන් අධිපතිකම් කරන්නේ මාරයා. මේ මා මේ සූත්‍රයේ දේශනේ ඉදිරිපත් කිරීමට මාතෘකා පාඨය යොදාගත් චක්කවර්ති සූත්‍රයේ අවසානයේ දක්වන උන්වහන්සේ විද්‍රජානන් මහන්සේ විසින් නාම් වික්කේ යඤ්ඤං ඒක බලම් විපස්සාමි යන් දීවන් දුප්පසහං ජලිදම් මාර බලං යම් කිසි මැදලීමට නොහැකි වූ අපහසු යම් කිසි බලයක් තියෙනවා නම් මාර බලය තරම් වෙන එකම බලයක් නම් දකින්නේ නැහැ කියන එකයි ඒ අදහස. මේ පංච මායයන්ම රසවත් දීපපොත් මායය ඇතුලේ පංච මායයන්ම ඉක්මවා යමින් යටපත් කරගෙන යමින් අපගේ සුඛී පරමාර්ථය වන නිර්වාණ ධාතුව සාක්ෂාත් වීමට හේතුපාදක වන ප්‍රධාන කරුණු දෙකක් උන්වහන්සේ දක්වා දෙනවා. එකක් තමයි අර මා කලින් කියපු නිවාම සූත්‍රයේ දැක්කෙනා කතංච බික්ඛවේ අද්දතේ මාරස්ස මානපස්සායිද බික්ඛවේ බික්ඛෝ විචීව කමේ විච අකුසලී ධම්මේ සරිතක්ඛං සවිචාරම් මේක ජම්පේසකම් පඨමඥානං උපසම්පජ්ජ විහෙරති අයං උච්චති බික්ඛවේ අන්ධමකාශි මාරං අපතං අදිත්වා මාරචක්කං අදස්සනං ගතෝ පාපිමතෝ මේ ආදී වශයෙන් මේ සූත්‍ර පාඨයේ දිව යනවා මහණෙනි මාර්යාටත් මාරු පිසටත් විචේන වන ස්ථානය කුමක්ද? ඒ තමයි පළවෙනි ධ්‍යානයට සමවැදී වාසය කිරීම. දෙවෙනි ධ්‍යානයට, තුන්වෙනි ධ්‍යානයට, හතරවෙනි ධ්‍යානයට මේ විදිහට රූපාවචර සියලුම ධ්‍යානත් ඒ වගේම අරූපාවචර පළවෙනි, දෙවෙනි, තුන්වෙනි, හතරවෙනි කියන ආකාසානංචයතන විඥානංචයතන අකින්චඤ්ඤායතන නිසඤ්ඤානාසඤ්ඤායතන යන ධ්‍යානවලට සමවැදී සිටින විටත් මාරයාට ඒක විශේෂ නොවන එකක්. අන්දම කාසි මාරං එවිට මායාවේ ඇස් අන්ධ කලා වෙනවා. මායාට ඒක අසු කරගන්නට බෑ මේ ධ්‍යාන මට්ටම්. අපතම් වදිත්වා මාරුජක්කං අදස්සනං ගතෝ පාපිමතෝ මාරයට පිටක් නැති වෙන දෙසම මාරයා ඒ විලාවේ නැහිලා මාර අපට සමා නොපෙනී සිටින්නට පුළුවන් ශක්තියක් ලැබෙනවා ධ්‍යාන උපදවා ගත්තොත් ප්‍රායෝගික වශයෙන් බලන විට ඒ ධානයේ සංවැදී සිටින සාකල් මායයට අවකාශයක් ලැබුණත් මායයට කරන්නට පුළුවන් ඒ ධානයේ කඩාකප්පල් කරලා නැති කරන්නට අවශ්‍ය දේවල් එසේ කඩාකප්ප කරලා නැති කළාට පස්සේ මායයට කැමැති කැමැති දෙයක් කරන්නට පුළුවන් යථාකාම කර්ණියෝ විශේෂයෙන්ම සති සම්පජාන්නේ නැති ඥානම් තමාගේ සිහි නුවණ නැති වී ගියා නම් ඕනෑම දෙයක් මායයට කරන්නට පුළුවන් අවකාශය ලැබෙනවා. ඊට අමතරව විශේෂයෙන්ම මෛත්‍රී භාවනාව, කරුණා භාවනාව, මුත්තා භාවනාව, උපේක්ෂා භාවනාව කියන සතර භක්ම වීරණයන්ගෙන්ම ධ්‍යාන උපදවාගෙන සතර භක්ම වීරණයන්ගේ සිටිනවා නම් නිරන්තරයෙන්ම වාගේ නිතරන්ත වාසය කරනවා නම් එවිටත් මායයට ඒ තරම් පහසු වන්නේ නැහැ. ඇවිල්ලා කරදර පීඩා කරන්නට ඔහුට විශේෂ නොවන ස්ථානයක සිටින නිසා මේක බොහෝ ගිහියයිට කරන්නට පුළුවන් දෙයක් නෙවෙයි. ඒ ධ්‍යාන බාසීක භාවයට පත් කරගෙන ධ්‍යානවට සම්වැදී සිටමින් කාලය මිදඟු කරන්න බොහෝ ගිහිපිරිසට හැකියාවක් ලැබෙන්නේ නැහැ අනිත් එක ධ්‍යාන උපදවා ගන්න එකත් ගිහිපිරිසට තරම් මහත් කාර්යයක් නෙවෙයි මේදී මේ මායයටත් මාන පිරිසට ඉද ගෝචර නොවන විශේෂ නොවන භූමිය වශයෙන් බුදුදානන් වහන්සේ දැක්වේ මේ ධ්‍යාන සම්පත්තේ මාන පිරිස් කියන එකට මරකා මාමා කලින් කියව දිවිවරු ඉන්න අය ඒ වගේම යක්ෂ භූත ප්‍රේත කුම්භාණ්ඩ මහා රාක්ෂස ගන්ධබ්බාදී අනන්ත ප්‍රමාණ අමනුෂ්‍ය කොටාසයන් සිටින අය කියලා. ඊට අමතර කෙලෙස් තියෙනවා. ඒ ක්ලේශ ධර්ම මායාවේ සමානගේ සිතට දාන විට ඒකත් මාර පිරිසක් වශයෙන් ওই බුදුරජාණන් වහන්සේ විසින් වදාළා තිබෙන්නේ. ඔය සුත්ත නිපාතේ තියෙනවා. ම්ම් පදාන සූත්‍රයේ කියලා සූත්‍රයක ඒකෙ මෙලෙසින් දක්වනවා. කාමාසේ පඨමාසේනා ဒ තිය අර්ධියොච්චති සත්‍ය කුප්පපාසාතේ චතුර්ථේ තණ්හා පෞච්චති පංචමේ තේන මිද්දන්තේ චත්තකම් බේරෝ පෛච්චති සත්තමේ විචිකිච්ඡෝතේ මක්ඛෝ සම්භෝචාත්තමේ ලාභෝ සිලෝකෝ සක්කාරෝ මිච්ඡා ලද්ධාජයෝ යස යොච්චත්තං යොච්චත්තානං සමුක්ඛංසේ පරංච අවජානති ඒසා නම කීතේසේනා මාරය කාමයටගේ පළවෙනි සේනාව දෙවෙනි සේනාව අරතිය නොකමැත්තේ පාවීම සාපිපාසාදික තුන්වෙනි සේනාව හතරවෙනි සේනාව චතුර්ථී තණ්හා පෞච්චටි තණ්හාව පංචමේ තීන මිද්දන්තේ නිදිමත හත පස්වෙනි කාමාරයගේ සේනාව සත්තම් බීරෝ පෞච්චටි හයවෙනි මාර්සේනාව තමයි බිය සත්‍යමේ විචිකිච්ඡාතේ සැකේ හත්වෙනි මාර්සේනාව මක්කෝ සම්භෝචාට්ඨමේ ගුණමකකමයි ඒ වගේම නැමෙන්නේ නැති නම්‍යශීලී නොවන සම්බ භාවයේ හරියට යකඩයක් වගේ සිත නැමෙන්නේ නැති ගතිය ඒක අටවෙනි මාර්සේනාව ලාභෝ සිලෝකෝ සක්කාරෝ ලාභ සත්කාර දරු බොහොමන් ලැබීම මිච්ඡා ලද්දෝ ජේයසෝ යම් කිසි කේති ප්‍රශංසා පරිවාර සම්පත් ලැබීම මාර්යාගේ සේනාවක් යෝචත්තානං සමුක්ඛංසේ පරංචව ජානති තමන් මහා ඉහලින් වර්ණනා කරමින් තමාම හරිය අන්නයි වැරදි කියලා කටයුතු කරමින් තමන්ම හොවා දක්වමින් කටයුතු කිරීම මාර්යාගේ පිළිසක් පරංචව ජානති ඉසේ කරනවා පමණක් මේ සමහර අය අන්නයටත් නිඳා අපහාස කරමින් පහත් කරලා සලකනවා මේකත් මාර්යාගේ පරිසක් පිළිසක් ඒසාම නමුචීතේ සනම් මේවා තමයි මායාවේ සීනා කියලා ඒ ප්‍රධාන සෝතේ බුදුරජාණන් වහන්සේ වදාළා තිබෙනවා. මේ මායයට කරන්නට බැරි දෙයක් නැහැ. අපගේ සිතට පාගේ දාන්නට පුළුවන් භාවනා කරන විට විශේෂයෙන්ම නිවන් යාමට බලාපොරොත්තුවක් තියෙන නිවන් යාමට හැකියාවක් තියෙන නිවන් ලැබීමට සමීපව සිටින අයටයි මායයි ලකඩතර කරන්නේ නිකන් අයට නෙවෙයි හරියට ඵල ඇති ගස් වලට ළමයින් ගිහිල්ලා ගල් ගසන්න ආසේ ඵල නැති ගස් වලට ගල් ගසන්න යන්නේ නැහැ ළමයින්. ඒ වගේම මාර්ගයත් ඇවිල්ලා පීඩා කරදර කිරියට කරන්නේ මාර්ගඵල ලැබලා නිවන් ලබන්නට යන අයට එවැනි වාසනාවක් සත්‍ය තියන අයට පමණයි. භාවනා කරන හැම කෙනාටම නෙවෙයි එවැනි බල එවැනි සත්‍යයක් නැති කෙනෙකුට මායя කිසිම කරදරයක් කරන්නේ නැහැ. කා මායයට පුළුවන් කාගේ දාන්නට මොලේ එක්තරා කොටසක් එක් පැත්තක එක්තැනක් තිබෙන එතන යන්තම් යන්තම් මාර ශක්තිය එතන ස්පර්ශ කිරීම තුළින් මායයා කාගේ දැනිට කර දෙනවා තමාගේ ශාරීරික වශයෙන් උත්තේජනයක් ඇති කර දීම පමණක් නෙවෙයි මායයට ඒ කාගේ සිටිවිලි කෙරේ ඇලෙන බැඳෙන සිටිවිලි උඩට දාන්නට පුළුවන් ඒ වගේම ඒ පාවීමක් ඇති කර දෙනවා ඒකත් මායයට කරන්න පුළුවන් දෙයක් විය සමහරට තද වියක් ඇති කර දෙනා මායාවට ඒකත් කරන්නට පුළුවන්. ඊට අමතරව මහා ව්‍යාපාද සිටිවිලි, දුම්න සිටිවිලි, නොමනා සිටිවිලි තමාගේ සිතට ඇතුල් කරන්නට පුළුවන්. ඊටත් අමතරව තමා කරන ලබන කරගෙන යන ලබන භාවනාවට ප්‍රතිවිරුද්ධ ධර්ෂිතට දාන්නට පුළුවන්. උදාහරණ වශයෙන් බුදුගුණ භාවනා කරනා නම් බුදුගුණට ප්‍රතිවිරුද්ධව අදහස් බුදුගුණ බුදුරජාණන් වහන්සේට නිඳා පාසවන ආකාරය අදහස් මාර්යා ඔළුවට දානවා. නැත්තම් මෛත්‍රියේ භාවනා කරනවා නම් මෛත්‍රියේ ධ්‍යාන වල පහළ මට්ටම් වලදී ඒ මෛත්‍රියට විරුද්ධ වූ අදහස් වෛරය ක්‍රෝධේ පරිගැනීමේ වැනි අදහස් මායාවේ මායයට පුළුවන් අපේ ඔළුවට දාන්නට ඒ වගේම ශ්‍රද්ධාව අධික වශයෙන් කටයුතු කරන විට ශ්‍රද්ධාව නැති යන අදහස් මායයට දාන්නට පුළුවන් නැත්තම් කිසිම අදහසක් නොමැති නිර්වත්තක සිටෙහි ගලා යාමට මායයට මායя කරනවා සමහර විට අතිශයින්ම දරුණු දුක් වේදනා මායят ඒ වගේම මාන පරිසත් ඇවිල්ලා භාවනා කරලා සාර්ථක ප්‍රතිඵල ගන්නකට උත්සාහ කරන කෙනෙකුට දාන්නට පුළුවන් දානවා ඊට අමතරව විවිධාකාර ශබ්ද දාන නැත්නම් මුළු ඇඟම ඇවිල්ලා සද්ද කරනවා පොක් කරනවා සීතල කරනවා මේ ආකාරයෙන් මායයට කරන්නට බැරි දෙයක් නෑ. මේ සීලෝම මාරෝ දුරුපංච මා ධම්ම දමණය කරගන්නට නම් ඒකේක ධ්‍යාන සම්පත්තියෙන් උපදවා ගන්නට නැහැ කියාය විසින් කලේතු වන්නේ යදි දන්තස්තරෝ සතිපට්ඨානා මේ සතර සතිපට්ඨාන ධර්මයන්ම නැවත නැවත භාවිතා කරලා ප්‍රගුණ කරලා ඒකෙන් ප්‍රතිඵල ලබා ගැනීමයි. බොහෝ දෙනෙක් මේ සතර සතිපට්ඨාන භාවනාවන් ප්‍රගුණ කරනවායි කියලා ආයානුපස්සනාව භාවනාව වඩනවා නම් වඩන්නේ කොආනාපාන සති භාවනාව පමණයි. නැත්තම් දහස් මනසිකාර භාවනාව පමණයි. එහෙම නැත්තම් පිළිකුල් භාවනාව පමණයි. නැත්තම් නවසීයතික භාවනාව පමණයි. ඒ විදිහට එක් කොටසක් පමණක් අරගෙන කටයුතු කරන යෝගාවචයන් තමයි බොහෝ විට දක්න ලැබෙන්නේ. මේ මාය ඇවිල්ලා දාන කවර උවදුරක් හරි මැන ගැනීමට හේම එකම භාවනා කරුණක් කරගන්න කරන භාවනා කියන තුලින් හැකියාවක් ලැබෙන්නේ නැති නිසා ඒ කරනු ලබන භාවනා කුමක් වුණත් කමන්නේ ඒ විලාවේදී මේ මාර උවදුරම සමාගන්නට ඕන භාවනාවේ අරමුණක් වශයෙන් විවිධාකාර රාග සිතේ දානනම් මාගේ මැඩ ගැනීමට හේතු වන පිළිකුල් සහගත සිටේ තමයි ඇති කරගත යුත්තේ. දේශේ මායя දානවන්ගේ පාවීම අරතියෙන් රුෂ්ණා ගතිය තමාගේ සිටේ දානවා නම් තමා මෛත්‍රී සහගත සිටවිලි ඇති කරගත යුතුයි. නිදිමත දානා මායя නිදිමත දැම්මට පස්සේ මොලේ කොටසක් යන්තම් ස්පර්ශ කිරීම තුළින් ඒම්ම මොළුව කඩාගෙන වැටීමෙන් කිස කඩාගෙන වැටීමෙන් කිසි දෙයක් හිතන්නට බැරුව නින්දට වැටෙන අවස්ථා අනන්තවත් තියෙනවා යෝගාවචරයන් බොහෝ විට මෙයා විවිධ හේතුන් නිසා සිදුවත් මාය අසුරු කරන අවස්ථාවලු තියෙන එවැනි අවස්ථාවකටපත් වන තීන මිත්‍යේ යට කරන්නට අවශ්‍ය කරුණු අනිවාර්යයෙන්ම තමයි අධික කරගන්නට ඕන වීර්ය අධික වශයෙන් වඩන්නට ඕන ඉන්න ඉන්න ක්‍රියාව වහාම මාරු කරන්නට ඕන එහෙම නැතුව කටයුතු කරොත් මාය ජය ගන්නට බෑ සමහර විට මාය පුදුම ආකාරයේ බිය ජනක දේවල් ඇති කර දෙනවා ඒ බිය කියන්නේ තමන්ගේ පංචස්කන්ධ ධර්මයන්ට තියෙන ඇලීම නිසා ඇතිවන ධර්මයක් මම කියන මගේ කියන ඇගීමට මරණයට තියෙන බිය ආදී කරුණු නිසායි සමාගයේ සිතට බිය ජනිත වන්නේ ඒ විතරම තමයි තේරුම් ගන්නට ඕන මේ බියක් ඇති වුණා මේක හොඳ ධර්මයක් නෙවෙයි වහාම නැති කරගත යුතුයි කියලා ඒ බියත් භාවනාවට අරමුණක් කරගන්නට ඕනේ. මේ විදිහට මානයා කවර දෙයක් ගත්තත් ඒ සෑම එකක්ම අරමුණක් කරගන්නවා. අපි එක කරුණක් අරගෙන මේක කරන ආකාරය ගැන ප්‍රායෝගික වශයෙන් කරන්නේ කොහොමද කියන කරුණ ගැන සුළු විස්තරයක් සුළු අදහස් කීපයක් පමණ ඉදිරිපත් කිරීමට දැන් බලාපොරොත්තු වෙන්නේ. අපි හිතමු මාරය ඇවිල්ලා නුයේ කාකාකාරී ටික පීඩා දාන මාර පීස දහස් ගණන් ලක්ෂ ගණන්වත් මාරයට දාන්නට පුළුවන්. එහෙම දාලා Tamanta දරුණෝ දුක් පීඩා දාන සමහරට හිත තද වෙනා මනෝවත් හිතන්නට බැරි වෙන විදිහට සමහර විටක තද වෙනා මනෝවත් හිතන්නට බැරි වෙන දරුණු ඉවසන්නට බැරි තරම් දරුණු දුක් වේදනා දානවා. මෙන්න මේ අවස්ථාවේදී තමන් කරන භාවනාව කුමක්වත් කමන්නේ සමතයක් ඒවා විදර්ශනා භාවනාවක් ඒවා විදර්ශනාවට ගන්න ලබන අරමුණු කුමක් කුමක් වේවා ඒකට කමක් නැහැ ඒක ඒ විලාවෙම නවත්තලා වහාම ඒ වේදනාවම භාවන භාවනාවට ගත යුතුයි වේදනානුපස්සනාවෙන් සතර සතිපට්ඨාන ධර්මයන් ආරම්භ කරන ඒ අවස්ථාවේදී එතකොට විවිධාකාර සිතිවිලි දානන් චිත්තානුපස්සනාවෙන් භාවනාව ආරම්භ කළ යුතුයි. මේ විදිහට මේ අවස්ථාවට යෙදෙන ආකාරයේ මේ මාර උවදුරු පාදක කරගෙනයි සතර සතිපට්ඨාන ධර්මයන් ආරම්භ කළ යුතු වන්නේ. දැන් මේදී උදාහරණයකට අපි දුක්ඛ වේද දරුණෝ දුක්ඛ වේදනා ඉතරගත්තේ එතකොටම දුක්ඛම් වේදනම් වේදේමානෝ දුක්ඛම් වේදනම් වේද්‍යාමේති පජානාතේ සාංසංවා දුක්ඛම් වේදනම් වේද්‍යාමෝති වේදේමානෝ සාංසං දුක්ඛම් වේදනම් වේද්‍යාමේති පජානාතේ නිරාමසංවා දුක්ඛම් වේදනම් වේදේමානෝ නිරාමසං දුක්ඛම් වේදනම් වේද්‍යාමේති පජානාති ආදී වශයෙන් සතර සතිපට්ඨාන සූත්‍රයේ දැක්වූ පරිදි තමන් වේදනාවට අරමුණක් ගන්නවා අරමුණක් වශයෙන් ගන්නවා වේදනාව. මේ දුක් වේදනාවක් ඇති වුණා කියලා දැනගන්නවා. දැනගන්නවා කියන එකෙන් අදහස් කරන්නේ දුක් වේදනාවක් ඇති වුණා කියලා හුදු දැනීමක් ඇති කර ගැනීම නෙවෙයි. ඒක ඕනෑම කෙනෙකුට ඇති වෙන දෙයක්. ත්‍රිසංසතේකට උනා දුක් වේදනාවක් ආවට පස්සේ ඒක දැනෙනවා. මේ දුක් වේදනාවක් කියලා. එහෙම දැනීමක් නෙවෙයි මෙහි පජානාති කියන වචනේ උන්වහන්සේ දැක්වීමට අදහස් කළේ මේදී වේදනාවේ යථා තත්ත්වය යථා පරිදි දතේතේ වේදනාව නිරන්තරයෙන්ම අනිත්‍ය යන ආකාරයේ වේදනාව මහා දුකක් වන ආකාරයේ වේදනාව සමෝහව සමාට අයත් නොවන දේවල් බව තේරුම් ගත යුතුයි. සමුදේ ධම්මානුපස්සීවා වේදනාසු විහෙරති වය ධම්මානුපස්සීවා වේදනාසු විහෙරති සමුදේ වය ධම්මානුපස්සීවා වේදනාසු විහෙරති ආදී වශයෙන් ආදී වශයෙන් සතර සතිපට්ඨාන සූත්‍රයේම ඒ කරුණක් දක්වා තිබෙනා මේ වේදනාව ඇතිවීමේ හේතුව දකිනවා. වේදනාව නැතිවීම දකිනවා වේදනාව ඇතිවීමත් නැතිවීමත් දෙකම දකිනවා කියන එකයි ඒ අදහස. එතකොට බුදුරජාණන් වහන්සේ දක්වන වේදනාව ඇතිවීමේ හේතුව පස්ස පත්‍ය වේදනා නැත්තම් පස්ස සංදේය වේදනා සංදේය කියලා. මේ වචන ටික මතක තබාගෙන ඒවා සිහිපත් කරන්නට පුළුවන් වූ පමණින් තමන් හිතන්න සඳ නැහැ තමා වේදනා ඇතිවීමේ හේතුව දැක්කයි කියලා. තමාගේ අවබෝධයෙන්ම Tamanට පේන්නට ඕන ප්‍රත්‍යක්ෂයෙන් වැටෙන්නට ඕන මේ වේදනාව ඇති උනේ මෙන්න මේ මේ මේ හේතුන් නිසායි කියලා විශේෂයෙන්ම Taman තේරුම් ගන්නට ඕන තමන්ගේ මේ ජීවිතේන්ද්‍රිය රූපේ තියෙන නිසා මේ වේදනාව ගෙන දෙනවා ඒ කියන්නේ පණ ටික තියෙන නිසා වේදනාව ගෙන දෙනවා ප්‍රාණය නිරුද්ධ වෙලා නම් මලමිණක් මලමිණියක් බවට මේකයිපත් වෙලා නම් මොනම වේදනාවක් ශරීරය තුලින් ලැබෙන්නේ වේදනාවක් ශරීරය තුලින් ලැබෙන්නේ නැහැ ඒ වගේම සිතේ ක්‍රියාදාමයේ සිදුවන නිසා වේදනාව දැනෙනවා. තද නිින්දකටපත් වෙලා නම් සී නැති කරලා නැත්නම් සී නැති කරලා නම් මේ වේදනාව අපිට දැනෙන්නේ ඒක නිසා ක්‍රියාශීලී මනසක් ක්‍රියාත්මක මනසක් තිබීමත් වේදනාව ඇතිවීමේ හේතුවක්. සමහරට මෙවැනි වේදනා ගෙන දීමට තමා අතීතයේ කරන ලද අකුසල කම්ම විපාක ඵල දෙන අවස්ථාවක් නිසා එවැනි බබල දීමට හැකියාව තිබෙන නිසා කුසල කම්ම සත්‍යයක් ඒ විපාකයක් වශයෙන් ඉදිරිපත් වෙන බැවින් ඒකට හේතුවක් වශයෙන් ක්‍රියාත්මක වෙනවා. ඊට අමතරව තමන් පුනර්භවයේ ගෙන දුන්න කර්ම ශක්තිය මේ ලෝකයේ ඉදීමට හේතුපාදකෝ කර්ම ශක්තිය මේ වේදනාව අත්දැකීමට හේතු වෙනවා. මීට අමතරව මායාවේ කවර ස්පර්ශයක් හෝ දෙනවා නම් කවර ආකාරයෙන් හෝ ඇති කරන ලබන ස්පර්ශයක් ඇති වෙනවා නම් ඒ ස්පර්ශයේ හේතු වෙනවා. ඊටත් අමතරව මේ වේදනාව දුක් වේදනාව දැනෙන්නට මම වේදනාව ඉන්නවා මේ වේදනාව ඉවසන්න බෑ අතිශයින් ධර්ම වේදනා ආදී වශයෙන් ඇති කරගොනු ලබන මිත්‍යා අදහස් වැරදි අදහස් නිසා ඒ වේදනාව තවත් තීව්‍ර වෙනවා මේ ආදී විවිධ හේතුන් නිසා මේ හේතු තියෙන නිසා හේතු වල ඵලයක් වශයෙන් මේ වේදනාව ඇති වෙනවා කියලා තමයි දැක ඉතින් තමාට අවබෝධ වෙපිනියා ඉතින් එහෙම පෙනෙනකොට වේදනාවක් දකිනා වේදනා සමුදයක් දකිනාය සමුදේ දකින විටම මේ වේදනාව හේතුන් නිසා හටගත් ධර්මයක් මම කොහෙත්ම කැමති නැහැ මේ දුක් වේදනා ඇති කරගන්නට ඒත් මේ දුක් වේදනා ඇති වෙනවා මේ වේදනා මමවත් මගේ ආත්මයවත් කියලා ගන්නට කිසි දෙයක් නැති අනාත්ම ධර්මයක් මේ වේදනාව හේතුන් නිසා හටගන්න ඵල ධර්මයක් විනා වේදනාවක් වේදනාව විඳින කෙනෙක් හෝ වේදනාව අයිතිකාරී නැති බව Tamanට තේරුම් ගන්නට ඕන. තේරුම් ගන්නට පුළුවන්කම තිබෙන්නට ඕන. අති වේදනාතිවා පනස්ස සතිපත්චපට්ඨිතා හෝදී මේ ඇති වෙමින් නැති වෙමින් නැවත ඇති වෙමින් නැති වෙමින් ඇතිවි ඇතිවි නැති නැති යන වේදනා නාමස්කන්ධේ පැවැත්මක් කර වේදනා විඳින සත්‍ය පුද්ගලයෙක් මෙතන නැහැ. වේදනාව මගේ ධර්මයක් නෙවෙයි විඳින්නෙක් නැහැ විඳීමක් තියනවා කියන අවබෝධය තමයි ඇති වෙ යුතුයි මේ ආකාරයෙන් වේදනානුපස්නාව හරියට බලන විට ඒ වේදනාවේ කෙරෙහි තියෙන යථා තත්ත්වය යථාපරි දකිනවා නම් දුක්ඛාය වේදනාය පුට්ඨෝ සමානුන සත්‍යතින කලිමතින පරිදීතින වරත්තාලින් කන්දටි නසම්මෝහණාපජ්ජති කියලා බුදුහාම බුදුජානන් වහන්සේ විසින් දක්වා ඇති පරිදි ඒ වේදනාව කෙරේ මුලාවට පත්වන්නේ නසම්මෝහණාපජ්ජති එසේ මුලාවට පත්න ඒ වේදනාවේ යථා තත්ත්වය දකින්නට ඕන දුක්ඛාය වේදනාය පුට්ඨෝ සමානෝ නැත්නම් දුක්ඛාය වේදනාය අනිච්ඡානුපස්සී වේතිය දුක්ඛානුපස්සී වේති අනත්තානුපස්සී වේති කයානුපස්සී වේති වයානුපස්සී වේති විඩාදානුපස්සී වේති නිරෝධානුපස්සී වේති පටිනිස්සග්ගානුපස්සී වේති ආදී ගතෙන් බුදුරජාණන් වහන්සේ දැක්වූ පරිදි මේ වේදනාව දේශන බලන්න සිටින වේදනාව ඇති වෙනවා නැති වෙනවා ඇති වෙනවා නැවත නැති වෙනවා ඇති ඇති නැති නැති යනවා වේදනාව අනිත්‍යයි කියලා දකින්නට පුළුවන් වේදනාව වැඩියෙන් වැඩියෙන් වැඩි වැඩියෙන් තීව්‍ර වීමත් වේදනාවේ අනිත්‍ය ස්වභාවයක් වේදනාව අඩු යලි යාමත් වේදනාවේ අනිත්‍ය ස්වરૂපයක් මේ වේදනාව තමාගේ හෝ Tamanට අයත් ධර්මයක් නෙවෙයි අනන්ත ධර්මයක්. මේ වේදනාව ශීර්ෂයේ යන ධර්මයක්. මේ වේදනාව කෙරෙහි තියෙන ආදානේ මමයේ මගේ කියන හැඟීම සම්පූර්ණයෙන් දුරු කරන්නේ දුරු වීමෙන් පටිච්චසමුප්පාදන උපසනාව බැදී යුතු වෙනවා. මේ විදිහට වේදනාවේ යථා තත්ත්වය තමයි තේරෙන තේරෙන විට Tamanට තේරුම් ගන්නට පුළුවන් ඔක්ක ශක්තිය තිබෙන්නට ඕනේ. අතීත සංසාරයේ මේ තරම් මහා දුක් මා බින්දා මේ බින්දින ලද මේ දුක් ඔක්කොම බින්දි මේ වේදනා ස්කන්ධයේ පැවැත්ම තිබෙන නිසා මේ දුක් වේදනා මේ තරම්ම දරුණු දුක් අපට සංසාරයේ පුරා ලබා දුන්නා යන්තම් සුඛ වේදනාවක් ලැබුණා ඒ සුඛ වේදනාවට ඇලිලා දුක් වේදනාව අමතක කළා යන්තම් උපේක්ෂා වේදනාවක් ලැබුණා ඒකට ඇලිලා ඒකට බැඳිලා ඒක හොඳයි කියලා හිතාගෙන දුක් වේදනාව අමතක කළා ඒක නිස්සාන මේ වේදනාස්කන්ධයේ පැවැත්ම මහා භයානක දෙයක් මේ වේදනාවේ පැවැත්ම වේදනාස්කන්ධයේ පැවැත්ම එක මොහොතක්වත් නොතිරෙනවා නම් ඒකමයි හොඳ කියන අදහස තමාගේ සිත තුළින් ජනනය වෙනවා නම් නිරුස්සාහිකවම තමාගේ සිත තුළින් මතුවෙනවා නම් ඒක තමයි වඩාම සදසෝ මෙන්න මේ தත්ත්වයට පස්වෙනි විට වේදනාව බොහෝ දුරට අඩවන්නට පුළුවන් ඇති අඩුවක් කමක් නැහැ අඩු නුවක් කමක් නැහැ ඊළඟට ගන්නට ඕනේ චිත්තානුපස්සනාව සදාගම් මා චිත්තං සදාගම් චිත්තං තේ පජානාති සදෝසං මා චිත්තං සදෝසං චිත්තං තේ පජානාති ආදි වශයෙන් බුදුරජාණන් වහන්සේ වදාලා අසද්ද සත්පට්ඨාන සෝතේ චිත්තානුපස්සනාව වඩන ආකාරය ඒක නිසා ඉදී වේදනාව කෙරේ යම්කිසි ගැටීමක් ඇති වෙනා නම් ව්‍යාපාදයක් නුරුස්නා ගතියක් එපා වීමක් කලකිරීමක් ඇති වෙනවා නම් ඒක වහා මේ සිත තමා තේරුම් ගන්නට ඕනේ විශේෂයෙන්ම තේරුම් ගත යුතුයි මායයි මාර පරිසයි විශාල දුක් වේදනා දානවා ඒ සමාජ සුළු දුකක් දාන්නේ සුළු දුක අති විශාල දුකක් වශයෙන් පින්නම් කරමින් සිටිලි මායя දානවා දුක් වේදනාවක් දාන දුක් වේදනාව කෙරෙහි ගැටීමක් මාර්යා තමාගේ සිතට දාන දුක් වේදනාව කෙරෙහි දෘෂ්ණා බවදේ දාන තමාගේ සිතට දාන මේ ඔක්කොම පටිඝ සම්ප්‍රේතකේ මේ සියල්ලම ජීවන ධර්ම එතකොට Tamanට තේරුම් ගන්නට පුළුවන් ශක්තිය දෙන්න ඕන මේ වේදනාව කෙරෙහි මාගේ සිතට මේ ආකාරයෙන් ව්‍යාපාදයක් ඇති වෙනවා පටිඝයක් ඇති වෙනවා දෝමනස්යක් ඇති වුණා මේක මගේ දෙයක් නෙවෙයි මගේ මම නෙවෙයි මේ වේදනාව ඇති වීමේ හේතුව සමුදය ධම්මානුපස්සීවා වේදනාසු විහෙරති වා ධම්මානුපස්සීවා වේදනාසු විහෙරති මේක ඇතිවීමේ හේතුව මොකක්ද අර වේදනාව ඇතිවීමේ හේතුමයි සිත ඇතිවීමේ හේතුවක් වන්නේ මේ වේදනාව ඇතිවීමේ හේතුව වශයෙන් මා කලින් කියපු කරුණමයි තමන්ගේ මේ වේදනාව අල්ලා පහළ වෙන සිත සිත ඇතිවීමටත් හේතුපාදක වන්නේ. මේ සිත කියන්නේ විඥාන ස්කන්ධේ බමනක්ම නෙවෙයි. ඒ සංඥා ස්කන්ධය සංස්කාර ස්කන්ධය දෙකම වේදනා ස්කන්ධය කලින් කතා කළ නිසා මේ සංඥා සංකහනයේ විඥාන කියන ස්කන්ධ තුනම චිත්තානුපස්සනාවට අන්තර්ගත වෙනවා. ඒක නිසා මේ වේදනාව පිළිබඳව ඇතිවෙන ඒ සංඥා සංඛාර විඥාන කියන කොටස් තුනේ යථා තත්ත්වය සම්මා දකිඥානම් Tamanට තේරෙන්නට ඕන. අපේට සංසාරයේ අනන්ත අප්‍රමාණ දුක්ගැට මේ ආකාරයෙන් විඳලා විඳලා විඳලා තියෙනවා. ඒ දුක් ප්‍රමාණය කියා නිම කරන්නට බෑ. මේසා විශාල දුකක් අත්දැකේ මේ සිතේ පැවැත්ම තිබෙන නිසා. සිත නැත්තම් කිසිම දුකක් නැහැ. සිය නැති කළා නම් අපිට දුකක් නැහැ. මරණයටපත් වුණා නම් මේ මරණියට කිසිම දුකක් දැනෙන්නේ නැහැ. මේ ලෝකයේ දුකක් නැතුව වාසය කරන සත්‍යයක් සිටිනා නම් ඒ අසඤ්ඤතලයේ කය විතරක් තියෙන සිත නැති ලෝකය කල්ප 500ක් ගැලසීම සිටිනවා නමුත් කල්ප 500ක පසු 500කට පසු නැවත පොණක් භාවය ගැනීමෙන් නැවත සසර දුකටම වැටෙනවා ඒක නිසා ඒක නිත්‍ය තනක් නෙවෙයි එම නිසා මේ සාවිශාල සංසාර දුකට ඇදලා දාපු මේ සිතේ පැවැත්ම තිබෙන එක තරම් භයානක දෙයක්. තවත් ලෝකේ තියෙනවද කියලා Tamanට තේරුම් යා යුතුයි. Taman තේරුම් ගන්න පුළුවන් සත්‍යය වෙන්නට ඕන. විශේෂයෙන්ම භවයෙන් භවයට ගැට ගැසීමෙන් මේ ප්‍රතිසන්දි විඥාණය නැවත නැවත ඇතිවෙමින් නැතිවෙමින් ආවා. එක භවයකදී ප්‍රතිසන්දිය ගෙන දුන්නා නම් යම් කිසි කුසල හෝ අකුසල ශක්තියකින් ඒකම භවාංග සිතක් වශයෙන් ක්‍රියාත්මක වෙලා චුතිසිත නැත්තම් මරණය මොහොතට පස්සනේ දේසිත නිරුද්ධ වෙනවා. ඒ චුතිසිතට ආසන්නම අවස්ථාවේ පැවති කම්ම චිත්තයන් දනුව කම්ම විඥානයන් දනුව නැවත තැනක ඒ ප්‍රතිසන් නැවත පුනත් ප්‍රතිසන්දේ ඥානයක් ගෙන දෙමින් ගෙන දෙනවා ඒ ප්‍රතිසන්දේ විඥානයේ නැවත භවංග කියලා බවට පත් වෙනවා මේ විදිහට භවයෙන් භවයට ගැට ගැටි ගැටි ගැට ගැටි ගැටි ඇතිවීමෙන් නැතිවීමෙන් ආපු මේ ප්‍රතිසන්දි විඥානයේ පැවැත්ම නිසායි මේ තරම් මහා විශාල දුකක් වින්දේ මේ ප්‍රතිසන්දි විඥානයේ කුයි ලෝකෙ කොතනකවත් පහළ නොවන අනන්ත ඒකමයි ඊටාම උතුම් කියන අදහසක් තමාගේ සිතට කාවැදෙනවා නම් ඊටාමත් හොඳයි. ඒක නිසා සිත කෙරේ පුදුම කලකිරීමක් ඒ විදිහේ ඇති කෙරෙන්නට ඕන. එහෙම ඇති වෙනකොට තමයි මාර වදුරු මැඩ ගන්නට පුළුවන් වන්නේ. මේක දුක් වේදනාවක් ඇති වෙනවා. දුක් වේදනාව අනිත්‍යයි, දුකයි, අනාත්මයි කියා සිත සිතා සිටියට මාර වදුරු ලේසියෙන් පහසෙන් මැඩ ගන්නට පුළුවන්කමක් ලැබෙන්නේ නැහැ. ඊළඟට කටයුතු වන්නේ වැද්දගම් එක ධම්මානුපස්නාව ධම්මානුපස්සනාවේ පළමුවෙන්ම ගැටි යුතුවන්නේ නීවරණ කොටස. විශේෂයෙන්ම දුක් වේදනාවක් දැන් මේ අපි උදාහරණයට ගන්නෙ. ඒ දුක් වේදනාවක් ඇති වෙන විටම සමහර විට දුක් වේදනාව කෙරෙහි ගැටෙනවා නුරුස්නා ගතියක් ඇති වෙනවා කියලා මම කලින් කියවා. ඒක ව්‍යාපාද නීවරණය කියලා තේරුම් කරගත යුතුයි. නැත්තම් දුක් වේදනාව නැති කර ගැනීමට අපේක්ෂාවක් කැමැත්තක් ඡන්දයක් ඇලි නැත්තම් ආශාවක් ඇති වෙනවා. අනේ මේ දුක් වේදනාව නැතිනෝ නම් හොඳයි නේද කියන හැඟීමක් පහළ වෙනවා මේ ඔක්කොම සමහර විට කාම ඡන්දයම වෙනත් විලාසයකින් ක්‍රියාත්මක වීමක් නැත්තම් මායයට මුකුණම් කියවම කලින් නිදිමත දාන්න තීන මිද්ද නීවරණය තමාගේ සිත දුර ක්‍රියාත්මක වෙනවා කාමනක් මායයට පුණම් වීද සිටී තමාගේ සිතට දාලා භාවනා අරමුණේ සිත පිටපන්නලා වෙනත් වෙනත් විවිධ සිතිවිලි උහි ගලාගෙන යාමට සලස්සන්නට එතකොට Tamanට තේරෙන්නේ උද්දච්ච කුක්කුච්ච නීවරණේ මේ කතා වැඩ කරන්නේ කියලා. ඊට අමතර මාඩයක් දාන්නට පුළුවන් විවිධාකාර විචිකිච්ඡා සැකසයිද සිතිවිලි. එතකොට තේරුම් ගන්නට ඕන විචිකිච්ඡා නීවරණේ මේ අන්තමංගයන් සිත තුළ ඇති උනේ කියලා. අජත්තං අ අ අජත්තං ව්‍යාපාද නීවරණං අත්තිනියක් දැත්තම් ව්‍යාපාද නීවරණං දිය පජානාති ආදී වශයෙන් බුදුහාමුදුර දැක්ක තම දැක්කුවා තමාගේ හිත තුළ මේ ආකාරයෙන් මේ කාමච්ඡන්ද ව්‍යාපාද තීන මිද්ද උද්දච්ච කුක්කුච්ච විචිකිච්ඡා ආදී නීවරණ තියෙනවා නම් ඒ නීවරණ ඇති බව තේරුම් ගන්නට ඕනේ ඇති බව තේරුම් ගන්නවා කියන්නේ මේක තියෙනවා තියෙනවා තියෙනවා කියලා තේරුම් ගැනීම නෙවෙයි ඒක තේරුම් අරගෙන ඒකට ප්‍රතිවිරුද්ධ අදහස් අධික නැති කරගන්නේ ඒ නීවරණ ධම්ම යට කරන්නට උපා ගන්නට මැඩ ගන්නට උත්සාහ ගන්නට ඕනේ. එතකොට ඒ නීවරණ ජයග්‍රහණයක් කරන්නත් පුළුවන් වන්නේ. නීවරණ ජයග්‍රහණයක් කරන්නේ නැතුව භාවනා කිසිම ප්‍රතිඵලයක් කාටවත් ගන්නට බෑ. සමත වශයෙන් හරි විදර්ශනා වශයෙන් හරි. ඊළඟට ගතේ දුවන්නේ ආයතන භාවනාවයි. ආයතන කියන විට ආයන්ත පජානාති පොට්ටබ්බේජ පජානාති යංච තත්බයන් පටිච්ච සම්පූර්ණපජ්ජති සංඝෝජනං සංච පජානාති ආදී දෙසින් සතර සතිපට්ඨාන සූත්‍රයේ එක වඩලී වැඩි යුතු ආකාර බුදුරජාණන් වහන්සේ බදාලා දැන් මේ තමන්ගේ ශරීරයට මාය ඇවිල්ලා කරදර පීඩා කරගෙන ඉන්න තුලින් ඇති වෙන දුක් වේදනාවක් ඇති ඇති අත්දකින්නේ තමයි අත්දකින්නේ එතකොට තමන්ට තේරෙන්නට ඕන මේ කය කායන්ත පජානාති මේක මගේ එකක් නෙවෙයි මම මට දෙයක් නෙවෙයි මගේ එකක් නම් මේකට කිසිවෙකුට ඇතුල් වෙන්නට නොදී තබා ගන්නට පුළුවන්කම තිබෙන්නට ඕන. එහෙම නෙවෙයි මේ මායයට ඇවිල්ලා මගේ මාර් පිළිසට ඇවිල්ලා මේ ශරීරයට ඇතුල් වෙන ඔය දුක් පීඩා ලබා දෙනවා මට ඕන විදිහට පවතින දෙයක් නෙවෙයි මේ කය. ඒ වගේම පොට්ටබ්බේජ පජානාති මේ කයට දැනෙන ස්පර්ශයේ මානවය මාර් පිළිස විසින් දරන ලබන උත්සය මේකත් දැනගන්නවා. ඒක නිසා ඒ දෙක නිසා යම් කිසි සංගෝල ධර්මයක් ඇති වෙනවා නම් ව්‍යාපාද සංවර්ධනේ, පටික සංයෝජනේ වැනි සංගෝල ධර්මයන් පහළ වෙනවා. ඒක දැනගෙන ඒකෙන් සිත මුදා ගන්නට උත්සාහ ගන්නට ඕන. ඊට පස්සේ නිය බොජ්ජංග ධර්මයන් තම අරමුණු කරගත යුතුයි. මේ තම දකින දුක් වේදනාවේ යථා තත්ත්වය හරියට දකිනවනම් ඒ වගේම ඒ නිසා පහළ වෙන සිටිවිලි ධර්මයන්ගේ යථා තත්ත්වය හරියට දකිනවා නම් ධම්මවිජේ සම්පජ්ජංගේ තමාගේ සිත තුළ ඇති වෙනවා. ඒ ධම්මවිජේ සම්පජ්ජංගේ ඇති වෙන්නද නිකම් බෑ සතියෙන් ඒක හරියට දකින්නට පුළුවන්කම තියෙන්න ඕන සති සම්පජ්ජන්නේ තියෙන්නට ඕන. ඒ සති සම්පජ්ජන්නේ තියෙනවා කියන්නේ සති සම්පජ්ජංගේ ක්‍රියාත්මක වීමක්. ඒ වගේම වීර්ය ඉතා අලසර නෙවෙයි කුසීතව නෙවෙයි උදාසීනව නෙවෙයි ඈලි මෑලි දුබල ගතියෙන් නෙවෙයි ඈනම් ඇර ඇර නෙවෙයි ඕනෑම බලවේගයක් යට කරගෙන ඉදිරියට යන්නට පුළුවන් බලවත් වූ ඡන්දයක් බලවත් වූ බේරයක් ඇතුව මේ භාවනාව කළා නම් තමාට තේරුම් ගන්නට පුළුවන්කම තිබෙන මගේ සිතට දීර්ය සම්පජ්ජංගේ වැඩ කළායි කියලා. එතකොට තමාගේ සිතට යම් කිසි ප්‍රීතියක් සමාධියක් ඇතිලා තියෙනවා නම් මේ ප්‍රීතිය ඇතුණා මේ සමාධිය ඇතුණා නැත්තම් මේ සියලුම දේවල් අනිත්‍යයි මම නෙවෙයි මගේ නෙවෙයි නිරුද්ධ වෙලා යන ධර්ම කියලා දකින දකින විට උපේක්ෂාවක් ඇති වෙනවා නම් උපේක්ෂා සම්බොජ්ජංගය ඇති වෙනවා කියලා තමාම තේරුම් ගත යුතුයි. ඒවා ඇති වෙලා නැත්තම් ඒවා ඇති කර ගැනීමට තම තවත් දේ අනුසාරයෙන් මානසිකාර පවත්වීම කළ යුතු වෙනවා. මේ ඇයට දැන් හිතෙන්න පුළුවන් මේක සුළුපටු භාවනාවක් නෙවෙයි මේකම අපිට කරන්නට පුළුවන් භාවනාවක් නෙවෙයි කියලා. කරන්නට පුළුවන් නිසි පරිදි සතර සතිපට්ඨාන සූත්‍රයයි තියෙන කරුණ ගැන අවබෝධයක් ඇති වෙලා තියෙනවා නම් මේ ඇයට අප දෙන්නතර නිවනට ඒකායන මාර්ගයක් කියන පොත කලින් කියවන්න ලැබිලා ඇති. ඒ පොත නැවත කියවලා බලන්න. කියවලා බලන්න මතක තබා ගන්න. එතකොට මේවා කරන එක ඉතාම පහසුයි. ඊට පස්සේ ගතේ දවන්නේ ඉතාමත්ම වැදගත් කොටස් දෙක. ඒ තමයි පංචස්කන්ධ ධර්ම සහ චතුරාර්ය සත්‍ය ධර්මයන් භාවනාවට නැගීම මේ දී පංචස්කන්ධ ධර්ම ගැන රූප වේදනා සංඥා සංඛාර විඥාන කියන කොටස් පහ දැන් තමා මේ මාරුව දුරට බඳුන් වෙලා තිනවා සමහරට තද තද වීමක් දානවා ඒ තියෙන්නේ තමාගේ ශරීරය තුළ පටවි ධාතු ඇතිවීමක් තියෙන ප්‍රමාණයට වඩා වැඩියෙන් වැඩියෙන් ඇතිවීමක් නැත්තම් තමාට පද සීතලක් දානවා ඉවසන්න බැරි දාගිය වැగిරෙන උෂ්ණත්වයක් දානවා ඒ තීජෝ දහපේ අධික භාවයට පත් වීමක් නැත්තම් තමාට තද බල බියක් සංජයක් දාන විට සිතේ හිරකඩු ආදී පිපෙනවා ඒ රූපස්කන්ධයේ පහළ වීමක් ඒ මායා කරදර කරන අවස්ථාවේ තමාගේ රූපස්කන්ධයේ මෙලසින් ක්‍රියාත්මක වුණා කියලා දැකින්නට ඕන. පුළුවන්කම තිබෙන්නට ඕනේ. මේ වේදනාව දකින්න විට වේදනා ස්කන්ධය මේ ඇතිවෙමින් නැතිවෙමින් යන්නේ කියලා දැකිය හැකි වෙනවා. ඊට අමතරව චිත්තාන් පස්නා වඩේට සංඥා සංඛාර විඥාන කියන කොටස් තුනම බලන්නට ඕනේ. මේ කය කියලා සංඥාවක් ඇති වුණා පොට්ටබ්බේ කියලා සංඥාවක් ඇති වුණා මාළය කියලා සංඥාවක් ඇති වුණා භූතයෝ මිනිස්සු කියලා සංඥාවක් ඇති වුණා මහා දරුණු දුක් වේදනාවක් කියලා සංඥාවක් ඇති වුණා මේ ආදී විවිධ සංඥා ජනිත වුණා මේක තමයි සංඥා ස්කන්ධේ පහළ වීම මේවා සම්බන්ධ විවිධ සිතිවිලි ඇති වුණා නොඑක ආකාරයෙන් ඇදීම් ගැටීම් බැඳීම් වෙන්නට පුළුවන් නැත්තම් මායя කෙරෙහි විරුද්ධ අදහස් ප්‍රකාශ කිරීම ආදී වෙන්නට පුළුවන් නැත්නම් ඒහා සම්බන්ධ අනිත්‍ය දුක්ඛ නාම ආදී වශයෙන් පහළ වූ සිටිවි වෙන්න පුළුවන් ඒක සංස්කාර ස්කන්ධේ පහළ වීමක්. ඒ මාය අවබෝධ දාන විට මේ දුක්ඛ සාගත කාය විඥානය පළමුවෙන් ඇතිවන්නේ දුක්ඛ සාගත කාය විඥානය ඇති වුණාට පස්සේ මනෝ විඥානත් ඇති වෙනවා. මේ දුකාය විඥාන සහ මනෝ විඥාන සහිත විඥාන ස්කන්ධේ පැවැත්මක් මේ ඇතිවෙමින් නැතිවෙමින් යන්නේ මෙතන තියෙන්නේ පංචස්කන්ධ ධර්මයන්ගේ ඇතිවෙමින් නැතිවෙමින් යාමක් විනා වෙන දෙයක් නැහැ. මේ පංචස්කන්ධ ධර්ම හරියට දැක්කට දකින්නට පුළුවන් වුණාට පස්සේ මේ පංචස්කන්ධ ධර්ම හැර මෙතන මේ වේදනාව විඳින මොමෙක් ඉන්නවද වේදනාව විඳින ආත්මයක් තිබෙනවද වේදනාව මගේ කියලා ග්‍රහණය කරන්නට පුළුවන්ද කියලා තව දෙයක් තියෙනවද කියලා විමසා විමසා බලන විට Tamanට පැහැදිලි ලෙසම පෙනී යනවා මේ පංචස්කන්ධ ධර්මයන්ගේ පැවැත්ම හැර වෙන මෙතන කිසිම දෙයක් නැහැ කියලා. ඊට අමතරව වැඩි බැරි විට තවත් වැදගත් කාරණාවක් තිබෙනවා. මේ මායя කියන්නේ කවුද? මාර පිරිස කියන්නේ කාටද? මායя ඉන්නා මාර පිටින් ඇවිල්ලා පීඩා කරන එක සත්‍යයක්. නමුත් පරමාර්ථ වශයෙන් සිදුවන ධර්මතාවය මොකද්ද? තමන්ගේ අධ්‍යාත්මික පංචස්කන්ධ ධර්මමයි මායя කියලා කතා කරන්නේ. හේතුව දැන් මායя ඇවිල්ලා ඇඟට පීඩා දාන විට තමන්ට දරුණු දුක් වේදනා වින්නා ඒ වේදනා ස්කන්ධේ. මායя විද සංඥා දාන ඒ සංඥා ස්කන්ධේ. විද සිතේ දාන ඒ සංස්කාර ස්කන්ධේ. ඒ වගේම මාය ඇවිල්ලා පීඩා දාන විට සද්ද දානානන්තෝත විඥානය තියෙනවා ගන්ධ සුවඳ දානවනම් ඒව දැනෙනානම් ගහන විඥානය තියෙනවා ඒ වගේ විඥානස්කන්ධයේ පහළවීමක් තියෙනවා මායයන්ට සද්ද කරනවා වෙන්න පුළුවන් රත් කරනවා වෙන්න පුළුවන් ඒ ඔක්කොම රූපස්කන්ධයේ පහළවීමක් මාය කියන්නේ තනිකරම පංචස්කන්ධ ධර්මයක් තමාගේ අධ්‍යාත්මික සංස්කාර පංචස්කන්ධ ධර්මයක් මායя කියන්නේ සත්‍ය වශයෙන්ම පංචස්කන්ධ ධර්මයක්. පංචස්කන්ධ ධර්මයක් හැර මායя කියලා කෙනෙක් නැහැ. මාර පිරිස කියන්නේ පංචස්කන්ධ දන්න. මාර පිරිස කියලා දිව්‍යවරු නැහැ, යක්ෂයෝ නැහැ, භූතයෝ නැහැ, රාක්ෂසයෝ නැහැ, අමනුෂ්‍යයෝ නැහැ, ගන්ධර්වයෝ නැහැ, කුම්භාණ්ඩයෝ නැහැ, මොනම ඒ අමනුෂ්‍යවත් එක්කවත් නැහැ. අපි හඳුනා ගැනීම සඳහා සංඥා දාගෙන කතා කළාට ඒ සෑම තැනම පවතින්නේ ඒ ඒ පංචස්කන්ධ ධර්ම පමණයි. අපට පීඩා කරන්නට මායя කියන්නේ අපේම පංචස්කන්ධ ඇතිවීමක් නැති යාමක් කියලා දකින්නට පුළුවන් ශක්තිය අපට තිබෙන්නට ඕනේ. එහෙම තිබෙනකොට අජ්ජත්තික වශයෙන් පහළන පංචස්කන්ධ ධර්ම අරමුණු කරමින් අජ්ජත්තික වශයෙන් පංචස්කන්ධ ධර්ම ඇති වී ඇති වී නැති වී නැති යනවා ඇති වෙමින් නැති වෙමින් ඇති වෙමින් නැති වෙමින් යනවා කියලා Tamanට පැහැදිලි ලෙසම ප්‍රත්‍යක්ෂ ලෙසම වැඩේ යන විට මායя එවිට අනිවාර්යම ශරීරයෙන් වත් යනවා මායя ඉන්නට බැරි වෙනවා මාර පිස්සු ඉන්නට බැරි වෙනවා යම්නම් ලෝකේ උපාදීයන්ති තීනේව මාරෝ අන්වේත ජන්තම් යම් දෙයක් අපි මමයේ මගේ ආත්මය කියලා බාහිර වස්තුන් කියලා බාහිර සත්‍යයන් කියලා ග්‍රහණය කරනවා නම් මායя පස්පසින් ගමන් කරනවා අපි දකිනවා සත්‍ය වශයෙන් පරමාර්ථ වශයෙන් මාන උදුරට බඳුන් වුණාට පස්සේ සත්‍ය වශයෙන් මායя කියන්නේ තමන්ගේම පංචස්කන්ධ ධර්මයි කියලා. එහෙම දකිනකොට මේ පංචස්කන්ධ ධර්ම ක්‍රමයක් පාසා මේ ඇති වී ඇති වී නැති නැති නැති යනවා. දැන් විනාඩි 10කට 15කට උදපු දුක් වේදන විඳිනවද දුක් වේදනා සහ ඒ අවස්ථාවේ දැන් කායික තත්ත්වයන් මානසික තත්ත්වයන් දැන් එකක්වත් නැහැ අනිත්‍යද කියන්නේ දුකේ ගියා. නිරුද්ධ වී ගිය දේවල් නිරුද්ධ වී ගියාමයි නැවත කවදාවත් උපදින්නේ නැහැ. ඒවා හා සමාන වෙනත් නාම රූප ධර්ම නැවත පහළවන්නට පුළුවන් නමුත් ඒ නැතිච්ච නාම රූප ධර්ම නෙවෙයි. මේක නිරුද්ධ වෙලා නැති වෙලා ගිය දේවල් නැති නැත්තටම නැති වුණා නැති වුණාමයි. මේ විදිහට අනිත්‍යයට යන නිරෝධයට පස්සන මේ නාම රූප ධර්ම තුළ නිරුද්ධයි ගියාට පසු කොමක්නම් ශීෂ වෙනවද ඉතිරි වෙනවද? මම කියලා ගැනීමට මගේ කියලා ගැනීමට ආත්මයක් කියලා ග්‍රහණය කිරීමට එහෙම පළවෙනිට Tamanට පැහැදිලි ලෙසම පේනවා මේක පංචස්කන්ධ ධර්මයන්ගේ අනිත්‍ය සහ නිරෝධ දර්ශනය දැකීම තුළින් පංචස්කන්ධ ධර්ම අනාත්මයි ආත්ම නොවේ කියලා ඒ දර්ශනය හරියට පේන විට පංචස්කන්ධයෙන් රූපස්කන්ධේ සම්පූර්ණයෙන්ම සිතට නොපෙනී යනවා. එවිට මායයක් නැහැ, රූපයක් නැහැ, සමාංගයේ සිතට අරමුණු වන්නේ. දාරුණු වේදනා අරමුණු වන්නේ නැහැ. එවිට ශාන්ත සනසිරි සෝදායක තත්ත්වයක් උද්ගත වෙනවා. මේකට අප ශූන්‍යතාවය කියන බුදුරජාණන් වහන්සේගේ වචන වලින් ප්‍රකාශ කරනවා ශුන්්‍යත කියන වචනේ පාවිච්චි කරනවා. එතකොට මේ ශූන්‍යතාවයට සිතපත් වුණාට පස්සේ මේදී ඇතිවන චතුරාර්ය සත්‍ය ධර්මයන් තමාගේ මනුවණින් විනිවිද දකින්නට පුළුවන් ශක්තිය ඇති කරගන්නට ඕන. දැන් මේ ශූන්‍යතාවයේ සිටපත් වීමට ප්‍රථමයෙන් තිබුණා රූපස්කන්ධය නාමස්කන්ධයක් මේ පංචස්කන්ධ ධර්මයන් ඉන්නේ ඇදිලා විල්ල පැටලිලා සංක්‍රාමයක නිරත වෙලා මේ කටයුතු කළේ එක මහා දුකක් මේ පංචස්කන්ධ ධර්මයන් තුළින් රූපස්කන්ධයේ සම්පූර්ණයෙන්ම නුපුණී ගිහිල්ලා චිත්ත තුළ ක්‍රියාත්මක වෙන ඕලාරික වූ නාමස්කන්ධයේ වේදනා සංඥා සංකාර විඥාන ස්කන්ධයන්ගේ ක්‍රියාකාරීත්වය බෝධුරට අඩු වෙලා සියුම් වූ ඒ නාම ධර්ම අනිශීලෝම ධර්ම නිරුද්ධේලා ගිය මේ ශාන්ත ප්‍රණීත සංසුන් වූ ශූන්‍යතාවයේ හා කලින් තිබුණු අර දැඟලිලි බැඟලිලි සංග්‍රාම සහිත පංචස්කන්ධ ධර්මයන් සංසන්දනය කරලා බලන විට ඒ පංචස්කන්ධ ධර්මයන්ගේ පැවැත්ම නේද දුකයි කියන්නේ කියන කරුණ Tamanට තේරුම් ගන්නට පුළුවන් සත්‍යයට වෙන්නට ඕනේ. සංකිට්ඨේන පංච පාදානස්කන්ධා දුක්ඛා. මේ බුදුවදන් කෙටියෙන් දුක කියන්නේ මේ සංකම් පංචස්කන්ධ ධර්මයන්ගේ පැවැත්මයි. මේක දැන් මේ පංචස්කන්ධ ධර්මයන්ගේ රූපේ සම්පූර්ණ සිතට අරමුණු නොවේ පවතිනවා. ඒ වගේම වේදනා සංඥා සංඛාර විඥාන රෝරානික තත්ත්වයන් නැත්තෙම නැතිය කිස් භාවයකට පත්ව කිස්සෝ සියුම්මෝ සෝනේ දැනීමකින් යුතුව සෝනේතාවය අත්දකිනවා මේක අර කලින් කියපු පංචස්කන්ධ ධර්මයන්ට වඩා සුඛ වූ සාතෝ ප්‍රණීතෝ තත්ත්වයක් මේ தත්ත්වය උද්ගත කිරීමට යම්කිසි මාර්ගයක් අපි අනුගමනය කළා නම් ඒ தත්ත්වය උද්ගත කර දීමට අනුගමනය කළ ඒ මාර්ගය තමයි මාර්ග සත්‍ය කියන්නේ මෙන්න මේ தත්ත්ව දෙක හරියට අවබෝධ කරගන්නට ඕනේ. මේ දුක්ඛ සත්‍ය මේ මාර්ග සත්‍ය කියලා. මේ දුක්ඛ සත්‍ය තමාගේ සිතට පිළිපිනි පිළිපිනි තිබෙන යම්කිසි මනෝස්පර්ශයක් තිබෙනවා නම් ඒකම තමයි. නැත්තම් ඒහා සම්බන්ධයෙන් සිටේ ගලා යෑමක් තිබෙනවා නම් ඒකම තමයි දුක්ඛ සමුදය සත්‍ය කියලා තමාට තේරුම් ගන්නට පුළුවන්කම තිබෙන්නට ඕන. මේ අවස්ථා ඔක්කොම තේරුම් ගත්තාට පස්සේ මේ ශූන්‍යතාවය මේ දැන් අත්දකින්න ලැබෙන ශූන්‍යතාවය නිත්‍ය දෙයක්ද අනිත්‍ය දෙයක්ද කියලා විමසා බලන්නට ඕන. මේක හැම වෙලාවෙම පවතින දෙයක්ද? නැත්තම් මම මේ භාවනාවෙන් නැගිටලා මේක අතහැරපු ගමන් නැති යන දෙයක්ද? Tamanටම අවබෝධ වෙවි මේක අනිත්‍ය ජන නිරුද්ධ වී යන ධර්මයක්. මේක විතරයි දැන් මම හෝ මගේ ආත්මය කියලා ග්‍රහණය කරන්නට තියෙන්නේ මේකත් ඒ විදිහට නැත්තර නැතිලා නිරුද්ධ වෙලා නිවිලා ගියාට පස්සේ මොකක්ද ඉතිරවන්නේ ආත්මය කියන්නේ මොකක්ද ඉතිරවන්නේ මම කියලා ගන්නට මොකක්ද ඉතිරවන්නේ මගේ කියලා ගන්නට කෝයි විට මම කෝයි විට ආඥා කෝයි විට මගේ බව කියන අවබෝධයේ පැහැදිලි ලෙසම තමයි වැටහුණොත් එහිදී ඔය ශූන්‍යතාවයට වඩා කාන්ත ප්‍රණීත හිස් භාවයක් නිවියාමකට සිටපත් වේ මේ නිවියාම පවා විඥානස්කන්ධේ ප්‍රත්‍යක්ම සහිත සංස්කාර ධර්මයන්ගේ ප්‍රත්‍යක්ම මේ සියලුම සංස්කාරයන්ගෙන් විනිර්මත් වූ විදහස් වූ සංසිඳීගේ නිවිගේ නිර්වාණය තියෙනා නම් ඒකමයි ශාන්ත නිවනමයි ශාන්ත නිවනමයි ප්‍රණීත කියලා ඒ දෙසට අවධානය යොමු කරන විට ඒ බව අවබෝධ වී පෙනී යන විටම නිවනට සිතපත් වේවි එහෙම නිවනට සත්‍යපත් කරන යටත් ප්‍රේෂෙන් සෝවාන්වත් වුණ. එවිට ඒ தත්ත්වය ස්ථාවර தත්ත්වයක් කවදාවත් නැති නොවන தත්ත්වයක්. මා කලින් කියව මාරුවදුරු මැන ගැනීමට ධානයන් උපයෝග කරගන්නට පුළුවන් අන්දම කාශි මාරං අපදම් නිත්තා මාර චක්කුම් අදස්සනං ගතෝ පාත්මතෝ ආදී පාට ඒවා සාවකාලිකයි නමුත් නියම මාර්ගවලුරු මැඩ ගැනීමට නම් මේ සෝවාන් ආදී මාර්ගඵල ලබන්නට ඕනේ. පොරිම වශයෙන් මාර්ගඵලයක් සාක්ෂාත් කරලා ඒ කියන්නේ රහත් මාර්ගය සහ රහත් ඵලය සාක්ෂාත් කරලා කියන එකෙන් කියනවා නම් එවැනි කෙනෙක් තමයි ඇත්ත වශයෙන්ම මාර්ගඵලයේ 100ම ජයගෙන සිටියේ. එවැනි කෙනෙකුගේ ඒ මාර්ගඵලයේ ජයගත්තාට පසුව නැත්නම් කවර මාර්ගඵලයක් හරි ලැබලා මාර්ග බලයේ ජයගත්තාට පස්සේ ජයම් බේරම් පසාදී ජයගත්තාට පස්සේ මාර්යාගේ වෛරය තවත් වැඩි වෙනවා. වැඩි වෙන නිසාම ඔහු තව තවත් පීඩා කරන්නට පුළුවන්. ඊටින්ට වඩා වැඩියෙන් වැඩියෙන් පීඩා කරන්නට පුළුවන්. නමුත් ඔහුට ඔහුගේ පිරිසට කවදාවත් කරන්නට බෑ. ඒ ඇති කරගත්තු ධර්මය නැති කිරීමට මේව දේවෝනේ ගන්ධබ්බුණ මාරුසා බ්‍රහ්මනා චිතං අපචිතං කෛරා තථා රූපස්ස ජන්තනෝ කිසිම දිව්‍යයකට නිවිසම ගන්ධබ්බේකට කිසිම මාරේකට කිසිම බ්‍රහ්මේකට ඒ ආකාරයෙන් ජග්‍රහණය කරනද ඒ ධර්මවාන ධාතුව නැති කරන්නට පුළුවන් හැකියාවක් නැහැ පුළුවන්කමක් නැහැ ඒක නිසා මාරය බැමේ බව දන්නේ මාරයට ඒක තේරුම් ගන්නට තරම් ශක්තියක් නැහැ ඒ වෙන කෙනෙකුගේ ඒ ශක්තිය සේම පවතිනවා. නමුත් ඒ මාර බලය නැත්නම් ඒ මායාව විසින් කරන ලබන සියලුම දුක් පීඩා තමයි යතිතට අපසර කර්ම විපාක තියෙනවා නම් සමහර විට මරණය දක්වා දිව යන්නටත් පුළුවන්. නමුත් තමාගේ අභිප්‍රාය ඉෂ්ට සිද්ධ කරගෙන ඒක නිසා තමයි බුදුහාමුදුරුවෝ දක්වන්නේ යෝකෝජි බික්කේ මේ චත්තාරෝ සතිපට්ඨානීවම් භාවේ සත්තවස්සානි තස්ස දෙන්නම් පරාණං අන්තරම් පරම් පාටිකංකං දිත්තේ ධම්මේ අඤ්ඤා සතිවවපාදිශේෂේ අනාගාමිතා යම් කෙනෙක් මේ සතර සතිපට්ඨාන ධර්මයන් මා කියන ලද ආකාරයෙන් ප්‍රගුණ කළා නම් මහණෙනි අවුරුදු 7ක් පුරා ඔහුට පුළුවන්කම ලැබෙනවා මේ ජීවිතයේදීම අනාගාමී වූ අරහත් ඵලය ලැබීමට එවැනි කෙනෙකුට මායාට පීඩා කරන්නට පුළුවන් වන්නේ මරණය දක්වා පමණයි. අනාගාමී කෙනෙක් මරණයටපත් වුණාට පස්සේ සුද්ධාවාසයකට උපදිනවා. සුද්ධාවාසයකට කිට් වෙන්නටවත් මායාට හැකියාවක් නැහැ. තුන්වෙනි භක්ම ලෝකයේ දක්වා මහා භක්මයා ඉන්න තුන්වෙනි භක්ම ලෝකයේ දක්වා මායා යයි. ඒන් උඩට යන්නට පුළුවන් සත්‍යයක් මායාට තිබෙනවා කියලා හිතන්නට බෑ. සුද්ධාවාසයකට නම් කිට් වෙන්නටවත් බෑ. ඒ වගේම රහත්ෝ කෙනෙක් මරණයට පත්වන තෙක් මායя කරදර කරනවා නම් කරදරකයි ඒන් මෙහාට කරදර කරන්න හැකියාවක් මායයට නැහැ. නමුත් මායя මේ බව දන්නේ නැතුව ඇවිල්ලා නොඑක කරදර පීඩා සිදු කරනවා. ඕ ආය සිතන්නේ සෝවාන් වුණා නම් නැත්තම් මාර්ගඵලයක් ලැබුණා නම් කිසිම අමනුෂ්‍ය උදරක් එන්නට බෑ මාරු උදරක් එන්නට බෑ ඔක්කොම ජය අරගෙන කිය. මේ දන්නවද මුගලන් මහරහතන් වහන්සේගෙටත් මාර්යා ඇවිල්ලා පීඩා කළා මාර්ගජනීය සූත්‍රයේ මධ්‍යම නිකායේ තියෙනවා නම් බලන්න අවශ්‍ය නම් මාර්යා බුදු මුගලන් මහරහතන් වහන්සේගේ බඩ ඇතුළට රිංගුවා හක්මන් කරගන්නට නොහැකුණා මුගලන් මහරහතන් වහන්සේට උන්වහන්සේගේ බඩ ඇතුලේ මහා විශාල ශබ්ද ජනිත වන්නට පටන් ගත්තා එංග පණ නැති ගියා ඉද්දීන් බලනකොට මාර්යා ඉද්දීන් මෙළියට ඇදගෙන ඇලියට ඇදලා ගත්තා ඒදී භාවයට අවවාද කළා අධ්‍යයනය කළා ඒකයි මාර්ගඥේ සෝතේ දැක්වෙන්නේ අපුඤ්ඤම් පසවති මාරෝ වා සජ්ජන තථාගතං කින්නු මඤ්ඤසේ පාපෙම නමේ පාපං විපච්ඡති කියන ගාතාවත් එහිදී දේශනා කළා මේ විදිහට තථාගත ශාස්ත්‍ර සංගතත්වයට හිංසා පීඩා කිරීම නිසා මහා විශාල අකුසලයක් හැස්සෙනා මායේ මොකද මාරේ ඔබ හිතන්නේ ඔබට පව්වල විපාක ලබා දෙන්නේ නැහැ කියලාද ඒකයි අදහස. මාර්යා මහා බලවත් කෙනෙක් අධිපති කෙනෙක් කියලා මා කලින් කියවා. ඒ අධිපතිකම් ඒ බලවත්කම ඔක්කොම නැති වී යනවා ওই මාරත්යේ 920 කෝටි 60 ලක්ෂයක් මනුස්ස ලෝකයේ ආයුෂ ඒ ආයුෂ ගෙවුනාට පස්සේ බුදුරජාණන් වහන්සේට කරපු දේවල් නිසා එදා සිටපු මහරහත් මහත්මයා භික්ෂු භික්ෂුණීන් වහන්සේලාට කරපු කරදර නිසා දැන් සිටින ආර්ය පුජ්‍යයන්ට කරන කරුණව කරනු ලබන ඉදිරියේදී කරනු ලබන ඒ කඩද දුක් පීඩාංශා මායාට නියත වශයෙන්ම අපායේ දුක් විඳින්නට සිදෙනවා. නමුත් මායා දන්නේ එදාට ඒහුගේ තියෙන මේ බලතල අධිපතිකම් මොකක්වත් නැතුව යන යම්පල්ලෙකුට යටත් වෙලා මහා අවේචි නරකාදේශිත නිරේක සත්‍යයන් සමග ගින්නෙන් පැසි පැසි දැවෙන්නට වෙනවයි කියලා සමහර විට මායя දන්නේ මායя දන්නේ සමහර රහත් වූ කෙනෙක් මේ தත්ත්වය කිසිම දිවියකට මානවයකට ගන්ධබ්බයකට බ්‍රහ්මයකට කිසියකට නැති කරන්නට බෑ කියලා. මායя දන්නේ නැහැ කාතකින් රහතන් රහත් වූ කෙනෙක් නැවත උපදින්නේ නැහැ ප්‍රතිසන්දේ ඥානයක් දෙන දෙන්නේ නැහැ කියලා. ඒක නිසාම බුදුරජාණන් වහන්සේ වැඩ සිටින කාලයේදී ගෝධික මහරහතන් වහන්සේ මරණයට පත් වුණාට පස්සේ පින්නම් පෑවට පස්සේ මාර්ය ඇවිල්ලා හොයන ප්‍රතිසන්දි විඥානයේ මොහුගේ කොතනද පිහිටී කියලා. බුදුරජාණන් වහන්සේ වික්ෂු පිරිසක් දැඩියා එතනට මොසාල දුමක් වාගේ මාර්යා ඉන්නේ ඒ වෙලාවේ. බුදුරජාණන් වහන්සේ දුම පෙන්වලා වික්ෂු පිරිසට ප්‍රකාශ කළා. "ඊ දුම උඹලා දැක්කද මහන්නේ? ඒ අංක අන්දයක් නෙවෙයි මාර්යා." මේ ගෝධික මහරහතන් වහන්සේගේ විඥාණය කොහෙද පහළ වුණේ කියලා හොයනවා කියන්නේ මාර්යාට එහෙම අත්දැකීම් තියෙන්නේ අදත් එහෙමයි මතුවටත් එහෙමයි ඒක නිසා මාර්යාට අප කියන්නට කැමතියි ඔබ කොයි තරම් කරදර පීඩා කළත් පාරමී සත්‍යයක් ඇති නිවන් යාමට සත්‍යයක් ඇති කෙනෙකුගේ සත්‍යය මැඩ ගන්නට ඔබට හැකියාවක් නැහැ ඔබ කොයිතරම් කරදර පීඩා කරලා බුද්ධත්වයට පත්වන කෙනෙකුගේ බුද්ධේ අන්තිමාත්ම භාවයේ බුද්ධත්වයට පත්වන එක නවත්තන්න උත්සාහ කළත් ඔබට කවදාවත් ඒක කරන්නට නැහැ වුණා. ඒ වගේම අග්‍රශාවක තත්ත්වයට පත්වන මුගලන් මහරහතන් වහන්සේ වෙනියට ඔබ පොතේ පීඩා කළත් නැවත උපදවන්නට ඔබට නැහැ වුණා. ඒ අග්‍රශාවක තත්ත්වයට පත් කරන්නට ඔබ පොතේ උත්සාහ කළත් ඒ කරන ගුණා එදා අසූ මහ ශ්‍රාවකයන් සහිත මහා රහතන් වහන්සේලා දසදහස් ගණන් ලක්ෂ කෝටි ගණන් හිටියා. ඒ කිසි ඒ තත්ත්වයටපත් නොවි තබන්නට ඔබට හැකියාවක් එදා ඇතුලේ නැහැ. අදත් එවැනි සත්‍යයටපත් වූ අයත් සිටිනවා පස් වන්නට පුළුවන් සිටින සිටින අයත් සිටිනවා මතුවට සිටින්නට පුළුවන්කම තියෙන ඒ කිසිුගේ වශයෙන් පාර්මී සත්‍ය තුළින් අත්දැකිය හැකි නිර්වාණ ධාතුව අත්දකින්න නොදී ඔබට කවදාවත් බලක් පන්නට බෑ ඔබේ තියෙන මෝඩකම නිසා මහා පාප කර්මයන් දැක් කරගෙන මහා නරක ආදීට වැඩිලා අනන්ත ප්‍රමාණ දුක්ඛයට බඳින්නට සිදුවෙන එක සිදෙනවාමයි කියලා කියමින් තමයි මායාට ඒ බව ප්‍රකාශ කරමින් අපි මේ ධර්ම දේශනාව නිම කිරීමට අදහස් කරන්නේ. ඒක නිසා මේ අය මේ සතර සතිපට්ඨාන ධර්මයන් නැවත නැවත ප්‍රගුණ කරලා ඒ අනුව පිළිපැදලා මේ මාරුවදුරු මැඩගෙන තමා බලාපොරොත්තු වෙන නිර්මාණ ධාතු සාස්ත්‍රා කිරීමට බලවත් උක්ෂන් දෙකින් බලවත් වූ බුයරේකින් නොබස්නා උස්නායකින් මා එක මාරේ කියා මාරේ 10ක් 100ක් කියාවත් මා ගත්තු ශ්‍රවය අත්හරින්නේ මගේ පරමාර්ථය ප්‍රසිද්ධ වෙන තෙක් මම මේ දේ කරගෙන යනවා කරගෙන යනවාමයි කියලා ඉස්සලා බලවත් සංදයක් කැමැත්තක් ඇති කරගෙන නැත්නම් ඉතිපාද ධර්ම හතරෙන් එකක්වත් බලවත් ඇති කරගෙන කටයුතු කරලා ඒ අනුව කටයුතු කිරීම තුළින් නිර්මාණ ධාතු සාක්ෂාත් කරන්නට මේ අය හැකියාව වාසනාව ශක්තිය ලැබේවා කියලා ආශිංසනය කරමින් අප මේ දේශනාව දැන්වීම කරනවා අප දැන් මේ කරපු සීලවම් කුසල් දෙවියන් බ්‍රහ්මයන් සත්‍යයන් අනුමෝදන් කරමින් සඳහා කාසා කවුරු සිටින් හෝ කියන්න කයින් වචනෙන් පිටු කළා ආකාශට්ටාජ බුම්මට්ටා දීවා බ්‍රහ්මා මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිතා චිරං රක්ඛන්තු මං සදා ආකාසාට්ටාච බුම්මත්තා දේවා බ්‍රහ්මා මෛද්దికා පුඤ්ඤන්තං අනුමෝදිत्वा පාපුනං දෝසෙවං පදං ආකාසත්තාච බුම්මත්තා දේවා නාගා මෛද්దికා පුඤ්ඤන්තං අනුමෝදිत्वा පාපුනන්තෝ සෙවං පදං ජිරං රක්ඛන්තු මං සදා මේ කළ කුසල් ප්‍රතිමේයට දිනිසන සීමට වාසනාවක් සුද්ධා වේවා ප්‍රාර්ථනා කරන්න. ධම්මේ පුඤ්ඤං ආසවක්ඛයාවාන්නෝතු සබ්බ දුක්ඛා පමිච්ඡතු. අභිවාදන සීලිස්ස නිසම්මතා බචායිනෝ දත්තාරෝ ධම්මා වද්දන්තේ ආයුවන්නා සම්බලං ආරෝග්‍ය සම්පස්සේ සබ්බ සම්පස්සිනේවච අතෝ නිබ්බාන සම්පස්සේ ඉන්නාසේ සමින්දසෝ සෝපත්තේවා නිවන්සල දේවා